අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ඒ සඳහා tempත් වෙමු. tempත් වෙලා සාදු කාර්යය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච පරං ආවසෝ කීනා සවස්ස බික්ඛු සත්ත බොජ්ජංගා භාවිතා හොಂತಿ සුභාවිතාති තී ගරු කටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ දසුතර සූත්‍රයේ ওই කීනාස්ව බල පෙළගස්සනවා සාක්ෂාත් කළ යුතු ධර්ම වශයෙන් එතන සාක්ෂාත් කළ යුතු ධර්ම හතක් කීනාස්ව බල හතක් විදියට ගෙන හර දක්වලා ඔබ එක එකක් එක එකක් නිද්දේශ වශයෙන් නැත්නම් නම් කොට කීම් වශයෙන් විස්තර කරනවා. අපි ඊයේ ගත්තේ ඒ කීනාසව බලවල ඒ පංච ඉන්ද්‍රිය යම් කෙනෙකුට ඉන්දිය ධර්ම පහ සද්ධාදී ඉන්දිය ධර්ම පහ භාවිතා හොන්ති සුභාවිතා කියලා තේරුනොත් ඒක යාට බලයක් වෙනවා. ශීනාස්ව ආශෝචය කරයි කියලා ඒ කීනාසව බලයක් බාටපත් වෙනවා. යම් වෙලාවක ඒ ඒ ඊයේ කතා කරපු ධර්මදේශනාවේ සම්පීඩනයක් වශයෙන් යම් වෙලාවක කෙනෙකුට ශ්‍රද්ධාව පිළිබඳ සද්ධා චෛතසිකයේ පිළිබඳව මේක විචිකිච්ඡා මේක සද්ධා කියලා හොඳට තේරිලා ඒ තියෙද්දි සද්ධාව නැති වෙලා විචිකිච්ඡා මතුවෙච්ච වෙලාවක් ආවොත් ඒ වෙලාවට වහාම නැති වුණත් ඒ විචිකිච්ඡාව විඳලා නැවත සද්ධාවට යන පාර කාලානුරූපව ඒ සද්ධාහට යන පාර ඒ කෙනාට හොඳට පිරිසිදු. ඒ පැහැදිලි දැන් සද්ධාව නැති බව දන්නෝ. නමුත් සටන පාව දෙන්නේ වැඩ කරලා කරලා කරලා නැවත සද්ධාව ඇති කරගන්න හැටි දන්නෝ. ඒ පාරේදී නැතිවෙච්ච සද්ධාව ඇති කර ගැනීම නායකත්වයේ ගන්නවා. ඒ වෙලාවේදී වීරියක් සතියක් සමාධියක් ප්‍රඥාවක් නැතත් සද්ධාවෙම අශ්‍රද්ධාව දුරු කරගන්න හැටි දන්නවා. ඒ වගේම යම් වෙලාවක වීර්ය නැති වෙලා කුසීතකම එනවා. මේ වීර්ය මේ කුසීතකම කියලා හොඳට තේරුම් අරගෙන මේ වෙලාවේ මට වීර්ය නැති බව දන්නවා. ඒ වුණාට ඒකට කලබල වෙන්න දෙයක් නැත්තේ නැවත වීර්ය ඇති කර ගැනීම සඳහා ආයේ බාහිර කවුරුත් ඕනෙත් නැහැ. කායිමත් උපදේශ අවශ්‍ය කරන්නේත් නැහැ. එයා ඒක සඳහා බොහොම ඉවසිල්ලෙන් බණ භාවනා කරලා අර නැති වෙච්ච වීති වීරිය නැත්නම් ඇති වෙච්ච කුසීත බව වීරියෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඒ වගේම දවසේ එහෙම නැත්නම් ජීවිතේ එහෙම නැත්නම් කොයි වෙලාවක හෝ සතිය ඇති වෙනවා සතිය නැති වෙනවා. මුත්ත සතිය ඇති වෙනවා සතිය ඇති වෙනවා. මේ දෙක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන දැන් මට සතිය නැති බව තේරුම් ගන්නවා. කලබල මුකුත් වෙන්නේ නැතුව ආය ආධුනිකෙක් වාගේ මූලිකයේ හේතු කරුණු සම්පාදනය කරගෙන ආසන්න කාරණා සම්පාදනය කරන දැම්මට සත්‍යාවයි කියලා දාන්න. ඉතින් දෙකම හිතේ தত্ত্ব දෙකක්. ඒකට මේ සතිය නැතුණයි කියලා ඉසాత බැනගෙන ආඩන්න යන්නෙත් නැහැ. සතිය ඇතුණයි කියලා කැකෝ සංගාණ්ඩ යන්නෙත් නැහැ. ඒ වගේම සමාධිය. වික්ෂිප්ත හිත දන්නවා, සංකීර්ණ හිත දන්නවා, සමාධි හිත දන්නවා. එතකොට හොඳට තේරුම් ගන්න ඕන දැන් මට අවිලා තියෙන්නේ මේ වික්ෂිප්ත හිතක්. පැතිරිච්ච, නාස්තික, එකමුතු වෙච්ච නැති හිතක් ආයක තේරුම් ගන්න. අනිකට සංකීර්ත හිතක් හොඳටම ඇකිලිලා, වැක්කෙරිලා හිත මොන තත්ත්වද කියලා තේරුම් ගන්නත් බැරි තරමට ඒක සංගීගෙන. ඒ දෙක මැද තියෙනවා සමාධිමත් හිතක්, ආදන් දන වික්ෂිප්තත් නැහැ, සංකීර්තත් නැහැ, ඕන්න සමාධිමත් හිත කියලා. එයා මේ අවස්ථා තුනේම ඒ නැවත සමාධිය ඇති කිරීමේ නායකත්වයේ ගන්න අනුන්ගේ උපදේශ නැතුව දාන්න. මෙතෙක් කර කරපු අධ්‍යක්ෂය හරහා විශේෂම අත්වැරදි හරහා ඥානය හරහා සූත්‍රමේ වශයෙන් චින්තාමේ ඥාන හරහා විශේෂම විසීම හරහා බොහොම ඉවසලා කටයුතු කරනවා. ඒතර ප්‍රඥාව නැතිකොට දන්න දැන් ඕන මට මොනම දෙයක්වත් තේරෙන්නේ මට අන්දමන්දයි. කලකොලයි. ඉතින් ඒ ඒ හිතරම තමයි ප්‍රඥාව වෙන්නේ. ඒ 100 100ක්ම කවදාකවත් මොඩකම ඉන්නේ නැහැ. ඒ 90ක් කරනකොට 10 ප්‍රඥාව තියෙනවා. ඉතින් ඒක නදන්නවා හොඳයි හොඳයි. දැන් මට මේ ආතබූත නැහැ, තේරෙන්නේ නැහැ. නමුත් මේ මේ හිතේ තියෙන ප්‍රඥාව මම කොයි වෙලාවක හරි තියෙන අර බහැලා දුර්ලලා ගිය ප්‍රඥාව ආයෙ නැති ඇති කරගන්නවා. අර මතුවෙලා ආපු අප්‍රඥාව නැත්තම් අවිද්‍යාව දුරු කරගන්නවා කියලා මේ தත්ත චිත්ත தත්ත බව තේරුම් ගන්නවා මිස මේ ਸਰබලදාරි දෙවියන් වහන්සේ කරපු දෙයක්වත් රූණියමක්වත් එහෙම නැත්නම් කවුරු හරි මගේ හිතට බලපෑමක් කරලා කියලාවත් මේක නැවතම් මට නැතුව කවුරු හරි කළක් කළ යුතුක් කියලාවත් හිතන්නේ නැහැ. එතකොට මේ தত্ত্বය ආරම්භක යෝගාවචරයටත් තියෙනවා. යෝගාතර තේරුම් ගන්නවා. විශේෂයෙන් මේ වගේ දවස් 10ක වැඩමුළුවකට එන්න හිතෙන්නෙත් නැහැ. ඒ වගේ ධර්ම නැත්තම්. මේ ඉන්නේ ඔක්කොමලා සමාන මට්ටම් වල නැහනේ. ආවට පස්සේ අපි කොයි එක නැති වුණත් ඉන්දිය ධර්මයේ කොයි එක නැති වුණත් ඒ දැනගන්නව මනුස්සකම නැති වෙන්නේ නැහැ. එච්චරයි දැනගන්න ඕනේ. මොන ඉන්දිය ධර්ම තිබුණා නැතත් මනුස්සකමේ අඩුපාඩුවක් නැහැ. ඔය හැම වෙතනම මනුස්සකම තියෙනවා. ඉතින් අපි ඒ ශ්‍රද්ධාව නැතුණයි කියලා මනුස්සකම නැති කියලා හිතුවනම් අපි අසද්ද මනුස්සයට තිරසනෙක් වගේ වයි. ශ්‍රද්ධාව ආපුවාම ਸਰබලදාරි ජීවිතය වගේ කතා කරනවා. නෑ ඔය ඉන්දිය ධර්ම මොනවා වුණත් මොනතරම් උච්චාවච තත්ත්වයටපත් වුණත් මනුසකම නැති වෙන්නේ ඒ මූල ප්‍රභවයේ තියෙනවා මූල සම්පත්‍ති කරතත්වයේ තියෙනවා ඕක පස්සේ හරවලා ගන්න එකයි තියෙන්නේ අන්න ඒකට අපි කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා ඊට පස්සේ සාරිපුත්‍ර සංසු ගන්නන්නේ කීන වස්සසු බික්කීනා සත් බික්කුණෝ සත්ත බොජ්ජංගා භාවිතා හෝති සුභාවිතා කියලා ඒ ඉන්ද්‍රිය මට්ටමට ආවට පස්සේ ඒක නිවනටම යොමු කරනවා ওই සද්ධාව කියන එක ඕන දෙකට යොමු කරන්න පුළුවන්. ඒක මේ ඉස්කෝලේ ගිහලා පාඩම් පන්ති ඉගෙන ගන්න සද්ධාාවක් ඇති කරගන්න පුළුවන් ක්‍රීඩා තරඟ සඳහා දිනන සද්ධාාවක් ඇති කරගන්න පුළුවන් වෙන කුසලතාවයක් සඳහා යන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර දෙකම එකේ තියෙනවා එහෙම නැත්නම් ආගමික අනාගමික දෙකම තියෙනවා ඒ සද්ධාව කියන ගුණේ නැවත ඒක ඇවිල්ලා කවදාද නිවනට යොමු වෙන තැනක් වෙනවනේ මේ ඇති කරගත්ත කුසලතාවය මේ වගේ ලෞකික දෙයකට වටින්නේ මේක වටින්නේ මේ ලෝකෝත්තර නෛර්යානික දෙයකටයි කියලා. ඒක බෝධියට අංගයක් වෙනවා. බෝධියට පක්ෂක් පාර්ශව කරුවෙක් වෙන තැනදී ඒ අර ධර්ම වලටම බොජ්ජංක වශයෙන් නම් කරනවා. ඉතින් එතනදී එතනින් එහාට නම් ඉතින් වැඩේ බොහොම ආධ්‍යාත්මිකයි. දාර්ශනිකයි. එතෙන්ට එනකන් මේ සද්ධාදී ඉන්ද්‍රිය ධර්ම කොයි කෙනාටත් අවශ්‍යයි. ඉගෙන දරුවට ඉගෙන ගන්න දරුවට අවශ්‍යයි ශිල්පයක් හදාන්න කෙනාට අවශ්‍යයි උගන්වන කෙනාට අවශ්‍යයි හැම වෘත්තියකටම අවශ්‍යයි. ඒක ගෙනල්ලා කොයි වෙලාවෙදීද මේ තන වඩා ගන්නාලද චෛසික ධර්ම නිවනට යොමු වෙන්නේ බෝධියට අවබෝධයට යොමු වෙන්නේ දැන් මේ ශද්ධාව පාඩම් පන්ති ඉගෙන ගන්න ශිල්පයකට යන එක බාහිර වස්තු ඉගෙන ගැනීමට අයදි වෙන්නේ. බොජ්ජංග කියලා කියන්නේ මේ තමන්ගේ පැත්තට යොමු කරලා ඇතුළට යොමු කරලා නැත්තම් සතර සතිපට්ඨානීයම ධම්මානුපස්සනාවේදී ප්‍රධාන වශයෙන් ඔය සවිස්තර සතිපට්ඨානේ සහ සාමාන්‍ය සතිපට්ඨාන කියලා මජ්ක්‍ධිම නිකාය සතිපට්ඨාන සූත්‍රයක් සහ දීඝ නිකාය සතිපට්ඨාන සූත්‍රයක් තියෙනවා. ඒ මජ්ක්‍ධිම නිකායේ කෙටිකේ බොහෝ විට පෙන්නන්නේ මේ වඩන ලද ධර්ම නීවරණ කියන නරක පැත්තත් බොජ්ජංග කියන හොඳ පැත්තත් තේරුම් ගන්නට යමුනාට පස්සේ ඒක කෙලින්ම ධර්මයේ ඇතුළට බැස ගැනීමක් සත්‍යයේ ඇතුළට බැස ගැනීමක් සිද්ධ ඒ බොජ්ජංග බවට පත් වෙන්නෙම අර ගినాපු ඉන්දිය ධර්ම ටික බෝධිය දිහාට හැරීම හරහා ඒ අතරමැද ඉන්ද්‍රිය ධර්ම ඉඳලා බොජ්ජංග යන අතරමැද තමයි බල ධර්ම ටික තියෙන්නේ. ඉතින් මේකේ ඒක සඳහන් වෙලා නැහැ. නමුත් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙන්නකොට සතර සතිපට්ඨාන සතර ඉදිපාද සතර සම්‍යප්පදන් වීර්ය සතර පංච ඉන්ද්‍රිය පංච බල බොජ්ජංග සහ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන. ඉතින් ඒක මේ ඉදිරිපත් කරන ක්‍රමේදී ඒ බල කොටස නැතුව ඉන්ද්‍රිය ධර්ම ඉඳලා කෙලිම බොජ්ජංග ධර්ම පෙන්න දැනකුත් තියෙනවා. ඉතින් ඊටදී වෙනස් ක්‍රමයක් දැක ගන්න පුළුවන් ආනාපාන සති සූත්‍රයේ සතර සතිපට්ඨානෙන් කෙලිම බොජ්ජංග වලට දාලා පෙන්නනවා. කියන්නේ මේකේ ජවනිකා රාශියක් තියෙනේ ජවනිකා අනුපිළිවෙලින්ම යන්න ඕනකමක් ඇත්තේ නැහැ. ඒ ඒ කෙනාගේ උපනිෂයේ සම්පත්‍ය වල හැටියට ඒ ඒ කෙනාට ගැටේ වැදිලා තියෙන විදිහ තමයි ගැටේ ලිහෙන්නේ. සම්පූර්ණ විශ්වගත ක්‍රමයකට ඔක්කොටම ගැලපෙන එක තමයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය. නමුත් එක එකනාගේ තියෙන දක්ෂකම් අනුව කෙනෙකුට කෙලින්ම සතර සතිපට්ඨානෙන් බොජ්ජංග වලට යන්න පුළුවන්. දැන් මේක පෙන්වන්නේ සතර සතිපට්ඨාන පංච ඉන්ද්‍රිය සත් බොජ්ජංග. ඉතින් ඒක නිසා ඒව මේ පුද්ගල ජහසේ හැටියට දේශනා විලාස හැටියට වෙනස් කරලා පෙන්නනවා. අපි නමුත් කෙටියෙන් මතක් කරගනිමු මේ ඉන්ද්‍රිය ධර්ම සහ බොජ්ජංග අතර තියෙන බල ධර්ම පහ. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලේ බාටපත් වෙනවා. විරි ඉන්ද්‍රිය විරිය බලයක් බාටපත් වෙනවා. සති ඉන්ද්‍රිය සති බලයක් බාටපත් වෙනවා. සමාධි ඉන්ද්‍රිය සමාධි බලයක් බාටපත් වෙනවා. පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බලයක් බාටපත් වෙනවා. එතකොට අපි ඊයේ තේරුම් අරගත්තේ මෙතෙක් වෙලා පිඩු කරලා ගත්තේ වැටුණට සද්ධාව නැවිත නැගිටවා ගන්න පුළුවන් අන්නේ නැගිට වීමේ ක්‍රමය ඒක එක්කන පෙරමුණ ගන්න සද්ධාවන ඒ පෙරමුණ ගන්න සද්ධාවට සද්ධා ඉන්ද්‍රිය කියනවා විරිය ඉන්ද්‍රිය කියනවා සති සමාධි ප්‍රඥා මේක මේකේ ශිල්පයේ ප්‍රවීණ වෙනකොට ශිල්පයේ දක්ෂ වෙනකොට යාට හම්බ වෙනවා පොජ්ජංග වෙන්න ඉස්සෙල්ලා ශද්ධාවේ බල බල ශද්ධා බලේ වෙන අවස්ථාවක් වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ඒක මේ සතියට සාපේක්ෂව මම මේ ඉදිරිපත් කරනවා. ඒක හරි සෙල්ලක්කාර විප්ලවීය රැඩිකල් වාදී ක්‍රමයකට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක ඉස්ලාම කියවන කොටත් පොතේ කියවන කොටත් හරි ආසාවක් ඇති වුණා මට. ඒක කාට හරි කියවන්න ඕනේ නම් මේ පටිසම්භිදා මාර්ගයේ පොතේ ලියලා තියෙනවා ඉන්ද්‍රිය කතා, බල කතා, බොජ්ජංග කතා, ආර්ය අෂ්ටාංග මාර්ග කතා කියලා ඒ ඒ කොටස් විශ්සර කරනවා. ඒකේ දැන් මේ ඉන්ද්‍රිය කතා නෙමෙයි කියන්නේ දැන් බල කතා. ඒකෙදී විරිය බලය පෙන්වන්නේ අසද්දේන කම්පතිටි සද්ධා බලං. යම් කිසි කෙනෙකුට සද්ද අසද්ධාාවක් පහළ වෙනවා විචිකිච්ඡාවක් පහළ වෙනවා. සද්ධාව නැති වෙනවා. ඒක කලබල වෙන්නේ නැත්තම්. මගේ සද්ධාව දැන් නැහැ කියලා කලබල වෙන්නේ නැත්නම් ඒක කියන සද්ධා බලය කියලා. හරි පුදුමාකාර විදිහට සාරිපුත්‍ර සංසය ඉදිරිපත් කරන තමයි ළඟ සද්ධාව නැහැ. හැබැයි කලබල වෙන්නේ නැත්නම් ඒක කියන සද්ධා බලය. විරියට කියලා කියන්නේ කුසීතෙන කම්පතියට විරිය බලං. තම කුසීතටපත් වෙනවා භාවනා කරනකොට බෙල්ල කඩා වැටෙනවා වැක්කිරෙනවා. මත කලබල වෙන්නේ දිගට භාවනා කරනවා. භාවනා කරනකොට කුසීත උණයි කියලා පශ්චාත්තාප නොවීමම වීරිය බලයක් බවට පත් වෙනවා. මේක තමයි හුදී ජනතාව අතර සුළු පිරිසක් වීරයෙක් වෙන හැටි. තමන් ළඟ වීරිය නැහැ. වීරිය නැතුණාට ඒක දැනගන්නවා දැන් වීරියයි නැත්නම් මේක හදන්න ඕනේ කියලා. වීරිය නැතිකමට අතප්පිට අතත් යන කුසීත වෙලා බුදිය ගන්න යන්නේ නැහැ. වීරිය හදනවා. හදන්නේ වීරිය නැති වුණාට බිම මේ කර අරින්නේ දුර නික්ෂේප කරන්නේ එතකොට ඒ ඉදිරියට යන්න හද බලන වීර්ය බලය කියනවා. මේකට සතියේ යන කියන්නේ පමාදේ න කම්පතිටි සති බලක්. තමයි හොඳට දන්නවා භාවනා කරන මම යන් ඉන්නෝනේ වම දකුණේ සක්මනේ. නැත්නම් හොඳටම දන්නවා හිත තියෙන රූපයක් බල බල. හිත තියෙන සද්දයක් අහා දැන් පමාදයට වැටිලා. ඒ යෝගාවචරය දැන් දන්න හොඳටම මම අට සිල් අරගෙන ඉන්නේ මම ඉන්නේ අතවල් සක්මනේ මම බලන්න ඕනේ ඇවිදින හැටි නැත්තම් වම දකුණයි නමුත් මගේ හිත නෑ එතන. මගේ සතිය නෑ. එහෙම නැත්තම් මම ප්‍රමාදයට වැටිලා. නෝ කලබල වෙන්නේ නැත්තම් එයා දැන් මේ දැනු සම්භාරයේ තියාගෙන කලබල වෙන්නේ නැත්නම් එයාට ආපහු සතිය කකුලට ගේනවා කියන එක නිකන් දික්කරනමක් දික්කලතක් බක් කරනවා වගේ වැඩක්. නෝ කලබල වුණොත් කොරස් කටේවත් අත දා ගන්න බෑ. ඉතින් කෑකොසම් ගහන්න පටන් ගන්නවා බලන්න මෙච්චර අටසිල් සමාදන් වෙලාදීදී මෙච්චර වැලි වල වතු කාලාදීදී මෙච්චර ඕනකම තියදී හිත පිට ගියාන කියලා. ඉතින් ළඟ ඉන්න කෙනෙකුටත් කතා කරනවා මේ මනසට සක්මන් කරන්න හම්බෙන්නෙත් නැහැ. ඒ වෙනුවට මේක එහෙම තමයි. මම දැන් ඉන්නේ පමාවේ. දැන් පමාව බව දැනගෙන නොසැලී ඉන්නවනම් වක්කලතක් දික් කරන්න වගේ දික් කළාත වක්කන ආය සතියට ගන්න පුළුවන්. ඉතින් මේ පමාදේ න කම්පතිටි සති බලං කියන එක ප්‍රමාදේහි නොසැලෙනේ නොයි සති බලය වේ. අපි ඒක නිස්සාරණවන්නේ ලෙට හෙඩින් එකට ගත්තා. සතිය කැඩුනයි කියලා කලබල වෙන්නේ නැත්නම් ඒක සති බලය කියන්නේ. ඉතින් ඕක කියලා පටන් ගන්න බෑ. පටන් ගන්නකොට කියන්නේ කැඩන්නම එපා. දිග්ගටම කරන්න ඕනේ. කැඩුනොත් වහකාපම් බෙල්ල වැල දාගන්න කියලා තමයි අපි උගන්වන්නේ. නමුත් අන්තිමට කියනවා සතියේනේ කැඩුනේ. ඔකට මැරෙන්න දෙයක් නැහැ නේ. ඔක එන්නේ ඉස්සලා තිබුණෙත් නැහැ. ඔක කැඩුනායි කියලා බය වුණ නැති වුණොත් ආය හදන්න පුළුවන්. ඒ නිසා බමාවෙයි බමාව අප්‍රමාදයේ අප්‍රමාදේ සහ පමාදේ කියන වචන දෙක සතිය සහ අසතිය දෙකට ත්‍රිපිටකයේ සමානව යෙදෙනවා. මෙතනත් ඒකට සාක්ෂියක් ලැබෙනවා. අපේ අතින් කොච්චර දෝ ප්‍රමාද සිද්ධ වෙනවා. නැත්නම් අප්‍රමාද බව නැති වෙනවා සති කරනවා. ඒ නැත්තම් සතිය අසතියට යනවා. මුට්ට සතිය නෙවෙයි. අන්න ඒ මොනයි කියලා කලබල වෙන්නේ නැත්තම් හොඳට නැවත සතිය හදා ගන්නවා කියන එක ඉතාමත්ම ලේසියි. මෙතන කලබල වෙන එක ගැන තමයි පුතඥය කියන්නේ. පුතඥය කලබල වෙන්නේ මොකටද? සදාචාරවාදයකට වැටිලා. ඉති උන්ද ගොඩ ගන්න බෑ. එයාගේ වැඩේම සතිය කරනවා කියලා ඉෂාත බඳගෙන අඬනවා. ඇඬුවයි කියලා මොකක්ද හම්බෙන්නේ? මොකක්වත්ම හම්බෙන්නේ නැහැ. කලකොල වෙන්නේ නැතුව දැන් සතිය කැඩලා තියෙන කියලා දන්නවනම් සතිය පිහිටවන එකයි තියෙන්නේ. මොකද නැවත සතිය පිහිටවන්න අසතියේ ඉඳලා කිසිම වියදමක් නැහැ. කිසිම වෙලාවක් යන්නේත් නැහැ. කලකොල වුණොත් කරන්න බෑ. ඉතින් මේක කවදා හරි තේරුම් ගත්තා නම් මේ মালටි ටාස්කින් කරන මිනිස්සු රස්සාවකුත් කරන ගමන් දරුවොත් බලන ගමන් ඩ්‍රයිවිනුත් කරන ගමන් මිනිහටත් තේ හදලා දෙන ගමන් මේ ටික දන්නවනම් මොකට බය වෙන්න දෙයක් තියෙන්නේ නැත්නම් ගෑනිට තේ හදලා දෙනවා කියලා පිරමිඩ් කියන්න පුළුවන් ඕක. කොයි එක කරත් අපි මේ සතිය ගන්නාම කලබල වීම මානවයිතිකාසිකමක් කරගන්න ඒක අමනකමක් මරිකමක් තකතියකමක් මෝඩකමක්. බුදු කෙනෙක් එනම් මොකට ඒ ලෝකෙ පහළ වෙන්නේ? එහෙනම් මේ සතිය ගැටිච්ච මිනිහට දුක දෙන්නේ බුදුහමර පහළ දෙන්නේ. බුදුන් කියන්නේ සතිය ගන්නකොට ගණන් ගන්න එපා ගාලල්ලා. ඕක හදන්න පුළුවන්. ඔතන බුදුහාමුදුරේ ඉන්නේ ඔතන තමයි සාරිපුත්‍ර සාංශය ඉන්නේ. නමුත් අපිට දහම් පාසලේ ඔක උගන්වන්නේ නැහනේ. පන්තලේ උගන්වන්නෙත් නැහනේ. බුද්ධඝම් පොතෙත් ඕක නැහනේ. ඒ නිසා සත්‍ය හරණ ගිහලා කැඩෙන කරන ගානේ පශ්චාත්තාප ඇත්තට ආධුනික කාලේ එහෙම එකක් තියෙනවා. ධනකට ගියාට පස්සේ තේරෙනවා ඒක තේරුම් ගැනීම සඳහා මහසී සාඩෝ සාංශ මෙන්න මෙහෙම උපක්‍රමයක් කරන්නේ. අපි මේ සත්‍ය නිට්ටි සතිය කියන ධර්මයේ නිට්ටි සුඛ සුභ කරගන්න හදනවා. මොකද ඒක අපිට සීල කෘත්‍ය කරලා දෙන්න නිසා. නමුත් සතියත් අනිත්‍යයි. සතියත් දුකයි. සතියත් අසුභයි. සතියත් අනාත්මයි. එහෙනම් සතිය නැති වෙලාවේ ඒ බව දැනගන්න එක එහෙම නැත්නම් අපි හිතන්නේ සතිය සර්ව සුභවාදී හැමදාම තිබිය යුතු හැමදාම සුබ දෙන දෙන දෙයක් කියලා අපි හිතන්නේ. සතිය කියන්නේ චෛතසිකයක් හැම චෛතසිකයක් වල දුක්ඛ සත්‍යයට. ඉතින් මේකට මේ වගේ ඉතින් දවස් 7 8ක් භාවනාවට පස්සේ හොරෙන් කියලා දෙනවා. මුල් දවසේම කිව්වා නම් කට්ටිය ගෙදර යනවා. මුල් දවසේ කියලා දෙන්න මුල් දවසේ හොවා කැඩුවොත් මැරෙන්න ගහනවා කණපැෙන්න ගහනවා දිගටම රකින්න ඕන කියලා මේක බය කරලා බය කරලා කරනවා කරනකොට කියනවා බලන්නකෝ කැඩෙනවානේ කියලා කමන්නේ කමන්නේ දිගට කරන්න කියලා දැන් කියනවා කැඩුනට ගාලල්ල ඒක තමයි සති බලය ඒකට සති බලය කියලා කිව්වහම බලන්න බුදුරජාණන්සේගේ උගන්වීම් ශිල්පේ දේශනා විලාසය සාරිපුත්‍ර ස්වාමීන් අපිට කියලා දෙන හැටි ඇත්තටම කියනවා පටිසම්භිදා මාර්ගය සාරිපුත්‍ර ස්වාමීන්ගේ රචනයක් කියලා ඒකට පටිසම්භිදා මාර්ගයේ තමයි ওই ව්‍යාකරණ ටික ගොඩක් තියෙන්නේ. ওই ඥානාරාම සංස්කෘතියේ සුවිශේෂත්වය එතනයි තියෙන්නේ. උන්වහන්සේ විතරයි අපේ යුගයේ ලංකාවේ මේ පටිසම්භිදා මාර්ගයේ පොත එළියට හැදගෙන ලස්සනට පෙන්වලා දුන්නා. මේ වගේ එකින් එකට එකින් එකට එකින් එකට යන ධර්ම પરම්පරාවක් තියෙනවා. ආධුනිකයට මේක තේරෙන්නේ නැහැ, තේරුම් ගන්න ඕනකමකුත් නැහැ. හැබැයි ඒක කියලා දෙන කෙනා දැනගන්න ඕනේ මෙයාට මේ පුංචි කාලේ කිරි දීපං ඊට පස්සේ තැම්බිච්ච දීපං පහුවෙනකොට පහුවෙන තමයි හයි ප්‍රෝටීන් ආහාර දෙන්න ඕනේ. මුලින්ම කිරි දෙන වයසේදී හයි ප්‍රෝටීන් දුන්නොත් දිරවන්නේ නැහැ. බොක්ක හැදිලා නැහැ තව. ආනේ ටික දැනගෙන ඒ ඒ වෙලාවේදී ඒ ඒ දේ දෙනවා කියන එක මේක 100කට හමාරකට එක සැරේ කරන්න බෑ. ඒ කෙනාට මේරිච්ච හැටියට දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ බුෆේ ඩයට් එකක් කරලා තියෙනවා නැත්නම් ඇටෝම් මේෂයක් කරලා තියෙනවාදී කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කාගෙන කාගෙන ගියාට නිවන් දකින්න බෑ. ඒක Tamanට සප්පායේදී කන්න දැනගන්න ඕනේ. මේසේ ඔක්කොම තියෙනවා. ඉතින් මේගොල්ලෝ ඉසాత බැඳගෙන නඩනවා මේකේ ලේබල් ගහලත් නැහැ මේක මට ගන්නද හද නරකක් දන්නෙත් නැහැ ඩෝස් එක හරියට දන්නෙත් නැහැ කොච්චර ගන්නද කියලා ඉතින් කාගෙන කාගෙන යනවා. ওই විශ්වවිද්‍යාලවල විතර ওই වැඩේ පටලවා ගත්ත තැන මම කොහෙවත් අත්දකලා නැහැ. මොනම දෙයක්වත් භාවනා කරන්නේ නැතුව PhD දෙනවා. සමහරට ඩබල් ડોක්ටරේට් එක දෙනවා. අමන කිව්වහම ඒ යක්ෂයෝ ගණ්ඩම දෙයක් නෑ. මම මේ මේ වේලුවන ධම්ම ගෲප් කියලා අපි විශ්වවිද්‍යාලේ ඉනකොට මම ඇතර කලා විෂයන් කෙරුවේ නෑ විද්‍යා විෂයන් කෙරුවේ. නමුත් එතෙන් ගියාට පස්සේ ඔතන හිටියා නම කිව්වොත් එහෙම මම පුද්ගලත් එක තරහ වෙනවා. ඒ විශ්වවිද්‍යාලේ ළමයින්ට බෞද්ධ ඒකට කියන්නේ බුද්දිස් කල්චර්ද මොකද්ද කියලා උගන්වන්නේ. එයත් වෙනවා භාවනාව. තව කෙනෙක් ආව ඩෙන්ටල් ෆැකල්ටි එකේ මිනිහට බුද්ධහම මොනවක්වත් දන්නේ නැහැ. ඌ දන්නේ සතිය විතරයි. ඉතින් මං වගේ මේ ආදුනිකයොත් යනවා. ඉතින් ගියාට පස්සේ අපි හැමදාම ඉගෙන ගන්නවා කොහොමද ඉඳගත්තාම සතිය කරන්නේ. කොහොමද අද ඇවිදිනකොට සතිය පිටවන්නේ කියලා අපි පුළුවන් තරම් උත්සාහ කරන එක එක්කත් ගුරුවරෙක් නැහැ. ඔක්කොමලා අපි ඔක්කොම ආදුනිකයෝ. කොහොම ඉන්නකොට අර විශ්වවිද්‍යාලෙන් ආපු ආචාර්යතුමාට ඩෙන්ටල් කොලෙජ් එකෙන් ආපේ කරා කිව්වා බුද්ධ ආගම ප්‍රායෝගික දෙයක්. ඔය ළමයින්ට කියලා දුන්නට වැඩක් නැහැ. කියලා දෙනවනම් කරන්න ඕන. අර මිනිස්සුක අපි ඉස්සු කතාන දෝ කර කර ඉන්න දැනක PhD එකට ඉගෙන ගන්න තියෙන. ආව PhD එක හම්බුනම ඉවරයි. ආයෙත් පස්සේ අර PhD එක දෙන එකයි තියෙන. ඔය කෙරුවෙන දර ප්‍රශ්නේ නැහැ. ඉන් දෙන්න ටික වෙලාවක් යනකොට මෙන්න පුටු දෙකක් අරගෙන කෙල ගන්න පටන් ගත්තා. දැන් එක්කෙනෙක් කියනවා බුද්ධ ධර්ම කියන්නේ තනි කර පුද්ගලික දෙයක්, ප්‍රායෝගික දෙයක්. ත්‍රිපිටකේ ඕනේ නැහැ. අනිත් එක්ක නා කියනවා ත්‍රිපිටකය ඉගෙන ගත්තට භාවනා කරන්න ඕනේ දැන් දෙන්න හොත්තටම රණ්ඩු. රණ්ඩු වෙන්න ලෑස්ති. ඔය එතන ඉඳලා තියෙන්නේ මේ ගොඩින් මාත්‍යා විතරයි. දැන් ප්‍රේක්ෂකයෝ එක්කනයි ෆයිටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. ගොඩින් මහත්තයා එකපාර දැන් මෙහෙම බලනවා මෙහෙම බලනවා බැඩ්මින්ටන් ගහනකොට වගේ. එයා ගහන්න හදලා මෙයා ගොඩින් මහත්තයා දැනගත්තා දෙන්නම ප්‍රභූවරු. දැන් මේ දෙන කියන එකන ප්‍රායෝගිකමයි කියලා අනිත එකන නෑ මූලධර්ම පමණයි. එහෙම ගොඩින් මහත්තයා අද්ද ගහගෙන ඉඳුරන් ඔක්කොම ඉබ්බෙක් වගේ ටක් ගාලා ඇදගත්ත තුල්ලට. අර දෙන්න බැලුවොත් දැන් එක මිනිහා අපි දෙන ගහගත්තට බලන්න මේ මිනිහත් දැන් ඇස් දෙක වහන භාවනා කරනවා. අර දෙන පුටුව බිම තියලා අනේ අපි ආවේ මොකටද මෙතෙන්ද? දැන් මේ මොකද වෙලා තියෙන්නේ? ටික වෙලා ගියාට පස්සේ ඇවිල්ලා ගොඩින් ඇයි මොකද උනේ කියලා නෑ ඉතින් මට ගහ ගන්නත් බෑ මට ওই මතත් නෑ මම කිව්වේ ඉබ්බ කට්ට ඇතුළට ගත්තා වගේ ඇතුළට ගත්තා ඉච්චරයි ඉන්සයි විශ්වවිද්‍යාලවල උගන්වන්නේ ප්‍රායෝගික පැත්තක් කවදාකවත් උගන්වන්නේ නෑ ඉගැන්නුවොත් ওই ලොක්කන්ගේ රෙදි ගැලවෙනවා උපාධි කෝට් එක විතර නෙවෙයි රෙදිත් ගැලවෙනවා ඉගෙන ගන්නවා නම් ගියාට කමන්න PhD වලට MPhil එකකට එහෙම නැත්නම් මේ ඩිප්ලෝමා ගන්න ගියාට කම නැහැ. කවදාකවත් මතක තියාගන්න උත්සාහනම් කරන්න එපා. උත්සාහ කරනවා නම් විශ්වවිද්‍යාලේ පැත්තකට යන්න එපා. භාවනා කිරීමට මොකක්වත් ඕනෙත් නැහැ. මේ දෙකම කරන්න පුළුවන්. හොඳටම මුළු ත්‍රිපිටකයම දැනගෙන හොඳටම භාවනා කරන්නත් පුළුවන්. ඒක තමයි බුදුහාමුදුර බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ සත්‍ය බලයට එනකොට Taman ළඟ අසතිය තියෙන වෙලාවේ කලබල නොවී ඉන්න පුළුවන් නම් යාට නැවත සතිය පිහිටුවා ගැනීම බොහොම සරල දෙයක්. මොකද එතෙන් එනකොට යා සතිපට්ඨාන සතිය දන්නවා, ඉන්දිය සතිය දන්නවා. හැබැයි දැන් දන්නවා සතිය නැහැ කියලා. ඉතින් පිහිටන එකයි තියෙන්නේ. Taman වැටලා ඉන්න බව දන්නවා නම් එමසම දැම්බු මොකද කරන්නේ? නැගිටිනවා. එන්න නැගිටිපයි. ඉච්චන්නේ. ජය වෙන මොකද්ද ප්‍රශ්නේ? ඔව් වැටෙන බවක් දන්නේ නැතුව වැටුණා කියලා අඬන්න හිතුව. නැගිටින්නේ නැහැ. ඒකට තව කුංචි ලස්සන කතාවක් තියෙනවා මම කියන්නම් නිකන් වැස්ස වයිනින්දා. මේ සංස්කෘත පොතක තියෙනවා තුන්වෙනි පොත දොක දක්ව මම කියව. මන්ට මහරි ආසයි තාම සංස්කෘත ඉගෙන ගන්න හැබැයි බෑ. ඒකේ කියලා තියෙනවා කරත්තකාරයෙක් ඉන්නවලු මේ මනුස්සයා නිතරම සිව දෙවියෝ අදහනවලු. ඉතින් දවසක මේ වගේ වැස්ස වෙලාවේ කරුවල එනකොට මිනිහා කරත්තේ ඉරිලා. එක රෝදයක් මඩේ ගිහිල්ලා. එතකොට මිනිහා කරපු දේ හොදාගෙන එළියට ගොඩ වෙලා ඇවිල්ලා දෙයියන්ට යද්දලා කිව්වනේ නේ හත් දෙයියනේ දැන් මට ගෙදර යන්න හම්බෙන්නෙත් නෑ රෑ වැස්සා. වහිනවා කරත් එන්න මට උදව් කරන්න කියලා. ඉතින් කියවන කියවන කියවන කියවන ඉඳපු ගමන් මේ දෙයියෝ බෙනේ හිටියල්. කවුද මේ ඊශ්වරයා? මිනර හරි සතුටක් ආවලු ආපෝ යන්තම් මගේ මේ යාඥාව වැඩ කෙරුවා. ඊට පස්සේ කළු මෝඩයා. ඔය කරත්තෙට කර දීපන් මට වැඳ වැඳ ඉදියට හරියන්නේ නැත්නම් ඔය කරත්තෙට කර දීලා ගොනාටත් ගැහුවොත් ඔන්න මම උදව් කරන්න. ඔය කකුල් දෙක හොදන්න වෙලාව මට වැඳ වැඳ ඉඳලා වැඩක් නැහැ. ගිහලා කර දීවිය ගියා. ඊට පස්සේ ඉතින් දෙයියෝ කිව්ව නිසා මම සක කරත්තර කර දීලා ගොඩනටත් ගාලා හච්චක් හොයත කියනකොට ගොඩ ආවලු. ඉතින් දෙයියෝ කිව්වලු ගොඩ දැන් ඉච්චරයි. ඔබ මට වැඳගෙන දෙලා මොකද්ද වෙන්නේ? සතිය වැටෙනවනේ ගොඩ ගනි. ඉතින් මංස එතෙන් දෙනකොට භාවනා කරලා නේ තියෙන්නේ. ඉතින් සතිය නැතුණා සතිය නැතුණා කියලා අඬන අයිලා මොකද්ද වෙන්නේ? එතකොට තමන්මනේ තමන්ගේ ගුරුවරයා තමන් ළඟමනේ උපකරණ ආයුධ ටික තියෙන්නේ. ඒක හොඳට දැනගන්න දැන් වැඩි අංජ බජල් දැන් මේක පෙළගස්සන්න ඕනේ පෙළගස්සෝ ගියා. ඒ සමාධිය නැහැ කියලා බුදුරජාණන්සේ වැඩ ඉන්න කාලෙම දෙනමක් සිදිනසගත්තා. ඒ තරම්ම භයානකයි ඒක. ඒ සමාධියක් ඇති වෙච්ච එකනට සමාධිය නැති වුණොත් ජීවිතේ නැති කරගන්න තරමට යනවා. ඒ වගේම සමාධිය නැති කරුවේ කවුරු හරි උදව් කරන ඒ මද නැති කරන කවුරු කරදර කරනවා මරන්න හිතෙනවා. ඒ සමාධිය නැති වෙලා සමාධිය නැති බව දැනගන්නවා නම් ඉතිපස්සේ තියෙන්නේ කවුරුත් මේකට නැති කරන්න උදව් කරන්නේත් නැහැ. ඇති කරන්න උදව් වෙන්නේ නැහැ. මම කරන්න ඕනේ ඊට පස්සේ සමාධියට ඕනේ අඩුම කැඩුමක සකස් කරලා අවශ්‍ය සාධක ටික සකස් කරන එක විතරයි කියලා සමාධිය කැඩිච්ච බව දන්නවනම් ඒක මා විශාල ඥානයක් නේ. ඉතින් ප්‍රඥාව නැති වෙන වෙලාවක හොඳටම තමයි තේරෙනවා තමන් තකතිරුයි, මෝඩයි, මරි, මෝඩි කියලාත් කියනවා. මෝඩ කියන එක ගාන ඉස්ත්‍රි පදේ මෝඩි කියලා කියන්නේ මම සමහරට මට කියවෙනවා මෝඩි කියලා. එතකොට මං කියනවා තරහ වෙන්න එපා ඉන්දියාවේ අගමැතිත් මෝඩි මේ දවස්වල. ඒ නිසා තරහට කිව්ව නෙවෙයි කියලා කියනවා. කෙසේ නමුත් මේ මෝඩකම මෝඩකම වශයෙන් දන්න එක තමයි පඬිතුකම කියන්නේ. බුදුසසුනේ පඬිතු හතර මිනිස්සු හතර જાතියක් කියලා තිනවා ඥානවන්තයි ඥානවන්ත බව දන්නවා අනිත් එක ඥානවන්ත නැහැ නැබැයි ඥානවන්ත නැති බව දන්නවා තව එකන ඥානවන්ත නෑ. එයා ඥානවන්තයි කියලා හිතා ගන්නවා. එහෙම නැත්නම් අනිත් එකන ඥානවන්තත් නෑ, දන්නේත් නෑ. ඉතින් ගොඩ ගන්න බෑ. ඥානවන්ත නෑ, ඥානවන්ත නැති බව දන්නවනම් ඒකට කියනවා ප්‍රඥා බලය. ඒ කියන්නේ සාපේක්ෂව දන්නවා මේ වැඩේට මම ඥානවන්තයි මේ වගේ නෑ. ඒකට දන්න කෙනෙකුට කියන්න පුළුවන්. ඒ නැත්තම් බැරි බව ප්‍රකාශ කරන්න පුළුවන්. මෙන්න මේකෙන් පස්සේ තමයි මේ සති බලය ප්‍රමාදේ න කම්පතිති සති බලං අසීයේ නැත්නම් පමාවේ නොසැලෙන්නේ නොයි සති බලේ නම් මේ කිව්වට පස්සේ ආ දන්නවා දවස පුරාම මෙච්චරක් මං සතිය හිටියා මෙච්චරක් සතිය නැහැ. ඕක දැනගත්ත දවසේ තමන්ට තේරෙන පණ ගන්න ගන්නවා කවදාකවත් සතිය කියලා දන්නේ නැති හිටු මම දැන් මේ මේ වෙලාවට සතිය ඉන්න බව දන්න මේ මේ වෙලාවේ නැති බව දන්නවා ආන්න මේක දැනගත්ත පස්සේ යාට තේරුම් ගන්න පුළුවන් මේ අඩු ටිකට පිළියම් කරන්න නම් තමන්ම තමන් පිළිබඳව නොසැලෙන මනසකින් බලන්න. ඊට පස්සේ දැන් සති සම්බොජ්ජංගයට යනවා. ඒක ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න සමා සතිය නැතුණයි කියලා කම්ප නොවෙන දේ සති බලය කියලා තේරුම් අරගන්න ඕනේ. තේරුම් ගත්ත කෙනාට ඊගා පාඩම් පන්ති හම්බ වෙනවා. ඒ පන්තියෙන් උසස් පෙළට සමත් කරනවා. එතකොට සති සම්බොජ්ජංග සත් සම්බොජ්ජංගං කෝබික්කවේ මයා භාවිතා බහුලී කතා දෘජනංශ දේශනා කළ තියෙන බොජ්ජංග සූත්‍රයේ අභිඥාය නිබ්බානාය සංවත්තති කිය මේ සති සම්බොජ්ජංගේ බවට පත් වුණාට පස්සේ එතන එතකොට මේ සතර සතිපට්ඨානයෙන් පස්සේ ඊගාව පළවෙනි වතාවට සතිය පෙරමුණ ගන්න. සති සම්බොජ්ජංගෙන් පස්සේ තමයි ඊටු ධම්මවිචේ විරිය ආදී බොජ්ජංග වෙන්නේ. ඒ සති සම්බොජ්ජංගේ වඩනකොට යා නැති වෙලා නැති බව දන්නවා, ඇති වෙලා ඇති බව දන්නවා. එතකොට යට හිතා ගන්න පුළුවන් මෙන්න මේ මේ පුද්ගලයෝ ළඟ ඉන්නකොට සතිය තියෙනවා. මේ මේ පුද්ගලයෝ ඇසුරකට සතිය නැහැ. මේ මේ ආහාර ගත්තාම සතිය තියෙනවා. මේ මේ ආහාර ගත්තාම සතිය නැති වෙනවා. මේ මේ ඍතු ගුණේ තියෙනකොට සතිය ඇති වෙනවා. මේ මේ ඍතු ගුණේ සතිය නැහැ. මේ මේ පරිසරය හම්බ වෙනවා කියලා යට හොඳට අධ්‍යයනයක් කරන්න පුළුවන්. මේ සතිය ඇතිවීමට හේතුකාරක වෙන පසුබිමත් සතිය නැතිවීමට හේතුකාර වෙන පසුබිමත් යා බලන්නේ නැති උනායි කියලා පශ්චාත්තාප නොවන මනසක. එහෙම නැත්නම් සති බලය අතේ තියාගන්න. එතකොට යාර තේරෙන්න පටන් ගන්නවා මට කරන්න පුළුවන් හරියකුත් තියෙනවා පරිසර බලපෑමකුත් තියෙනවා. එහෙම නැත්නම් ඒකට සත්පුරුෂ සංශේවනේ සද්ධර්ම ශ්‍රවණේ ඒ වගේම ප්‍රතිરૂප දේශ වාසේ වාගේ මේ ආත්මේ කරන්න බැරි ටිකක් තියෙනවා. ගිය ආත්මේ අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕනේ ඒක උදව් වෙනවා. සත්පුරුෂ සංශේවනේ තියෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණේ තියෙන්න ඕනේ. ප්‍රතිරූප දේශ වාසයේ තියෙනවා. ඉතින් එයා දැනගන්නවා දැන් මෙතන ඉඳගෙන ප්‍රතිරූප දේශේ වාසෙ නැති තැනකින්ද කොච්චර තටමැව්වත් ගලක් උඩ වැපුරුවා වගේ එක හරියන්නේ මං පුළුවන් විදිහට මේ කටයුතු කළා පුළුවන් වෙලාවට මම ප්‍රතිරූප දේශේ හොයා ගන්නවා. මේ ඉබ්බන්ගෙන් පියාට බලාපොරොත්තු වෙනා වගේ මේ පිස්සු පියාට ඔක ඉඳගෙන මේ සති සම්බොජ්ජේ වඩන්න බෑ. මට වැඩි සති සම්බොජ්ජන්ගේ වඩන පිරිසක් ආවට මම වයි පයින් හරි යන්න ඕන. දනගගා හරි යන්න ඕන. ඒක මට ලබා ගන්න පුළුවන් ලෝකෙකුත් තියෙනවා නම් අඬ අඬ ඉඳලා වැඩක් තියෙන තමන් එතෙන් යන එකයි තියෙන්නේ. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය හර තේරෙනවා මේ දාන කතා, සීල කතා, සමාධි කතා මේකට දැන් ගැලපෙන්නේ නැහැ. ඒව අනවශ්‍යයි මේ වෙලාවට. නෑ ඒවා ඒ ලෝකෙට ඕන නැති නිසා ඒව අදාළ වයසක් තියෙනවා. දැන් මට අවශ්‍ය කරලා තියෙන්නේ මේ විපස්සනාට ගැලපෙන ටික. ඒ නිසා ඔක්කොම බණ ඇහිලි හෝ සහ මේ අනම්මනම් ඇහිලි පැත්තක දාලා ඒ අදාළ දේ මේ Tamange ගමනට ගැලපෙන දේ තේරුම් ගන්න නැතුව ඇටෝම් ගෙදර ගිය කාපිරියා වගේ කණ්ඩ පටන් ගත්තොත් ධර්මයේ තිබුණාට ධර්මේ වැඩක් වෙන්නේ නෑ. ඒකේ බුදුම පඬිස්සංශ කියනවා ධර්මයේ කියන එක ගහකට වතුර දානවා වගේ එකක් නං ඕනකට වැඩි වතුර දැම්මොත් මුල් කුණු වෙනවා. පොළවේ වතුර නැති වතුර පිරුණා මුල් කුණු වෙනවා. අද වෙලා තියෙන්නේ අන්න ඒක. අද රේඩියෝ එකෙත් බන ටෙලිවිෂන් එකෙත් බන පත්තරෙත් බන හන්දියක් හන්දියක් ගන්න බන බන අහන ප්‍රදේශයේ බැලුවොත් නම් අපේ ලොකු සංචින්න කාලේ කිව්වා සිංහල ඉතිහාසෙ මෙච්චර බන අහන යුගයක් කවම දාකවත් තිබිලා නැහැ. ඒ වුණාට රට නරක වෙන හැටි බලන්නේ කියලා කියනවා. මෙච්චර බනහද්දි ඇයි රට නරක කියන්නේ? කිසි කෙනෙක් ඒ අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය දේ අදාළ දේ ගන්න දන්නේ නැත්නම් ඉතින් අර ගහකට උනාට වතුරක් කරලා මුල් කුණු එන්නා වගේ දෙයක් වෙනවා. ඒ නිසා යෝගාවචරය හැමදේම අහන්න නරකයි. අහුණාට කනකට ගන්න එපා. Tamanට ගැළපෙන දේ හම්බෙනවා නම් එතෙන්ට කිට්ටු කරගෙන ඉන්නවා මිස අදාළතාවයේ මිස වරණාව ශෝෂණය මිස තිබුණට කණ්ඩ යන්න එපා. විශේෂයෙන්ම මෙතෙන් දෙනකොට. මොඳ ලෝකෙ වැඩි හරියක් තියෙන ජනමාධ්‍යයේ තියෙන කාමේ. ඒ නිසා මෙතෙන්දී බන නැහැ වුණත් මේ සාමාන්‍ය ප්‍රවෘත්ති වලින් අයින් වීමම බොජ්ජංගයට උදව්වක්. මේ කුණුහරුප අටවලා තියෙන හැටි බලන්න මෙදින කොළඹට යනකොට පාරයින කොට ගස්සලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් කන්දරාව හැම ගෑණියෙකම රෙද්ද බාගෙට උසලා තිනවා පාත් වෙලා බැලුවොත් පේන්නේ. ඔන්න ඇඩ්වර්ටයිස්මන්ට් එක. ඉතින් ඒක තමයි ඔක්කොම විශ්වවිද්‍යාල උගන්වන්නේ උච්චරයි. ඕගොල්ලෝ ඔක්කොගෙම දරුවෝ එච්චරයි කරන්නේ. ඒගොල්ලෝ කියන කාම අපරාධ වැඩ වෙනවා. ළමා අපයෝජන වැඩි වෙනවා. එක මෝල් වහන්සේගෙන උනත් තේරෙන්නේ වඩන හරියක් වඩන්නේ කාමේ. උදේ ඉඳලා හැන්දෑන පත්තරයක් කරගෙන පත්තර නික්කන් දෙනවා. මොකද ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක තියෙනවා. සංගරා නික්කන් දෙනවා. ඉතින් ලොකු සංහසේ ලියලා තිනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත්ත අසලකටවත් නොගත යුතුයි. මම මේ ළඟදී කියලා කිව්වා අවුරුදු 30ක් පත්‍ර බලලා නැහැ, රේඩියෝ අහලා නැහැ, ටෙලිවිෂන් බලලා නැහැ. ওই පිස්සු පිහට්ටත් එක ඇසුරු කරන්නේ නැතුව මම කොච්චර දැනුවත් තියෙනවද බලන්නකො මැට්ටට. මම මොකක්වත් කරන්නේ නැහැ. ඕගොල්ලෝ දැන් මේ දවස් 10 ඉවරෙච්ච එක මං ගියේ ගමන් පත්‍ර ටික අරගෙන වාඩි වෙන්නේ. පහුගේ ඉවත් එක්ක. අඩු ගන්න ප්‍රවෘත්ති නැත්තම් ප්‍රවෘත්ති සාරාංශය හරි අහනවා. පෝ දවස් 10 මොන වුණත් දන්නේ ඩොලර් එක නැගලත් දන්නේ නැහැ. සුනාමිය ආවත් දන්නේ නැහැ. මෙවනේ බලන්න. ඒකකොට කොහෙද බොජ්ජංගයක් වැඩේ? ඒවා බොජ්ජංග ඕනේ නැහැ. මෙව නොබලන එකම. මෙව නාහන එකම. මෙව මේ නිකන් දෙන විස විදපු ඊතල බව දැනගන්න එක. අපිට ප්‍රසිද්ධිය කියන්න පුළුවන් මේව දෙයක්. මේ වගේ දැනක අපිට කියන්න පුළුවන් දොරවල් වහන නිසා කවුරුත් නැති නිසා. මම බලනවා හැම වෙලාවෙම දොරවල් දෙක වහලා තියෙන කියලා. මොකද නැත්තම් හරි අපලයි. නැත්නම් හරි අපලයි. මේ සංඝයාවත් මේ මෑණිවරුවත් මේ ගිහි උපය කිසිම කෙනෙකුට තේරෙන්නේ මේ මේ බොජ්ජංග මට්ටමට යන්න වඩනකොට මොනවද ඇසිය යුතු දේවල් කවුද ඇසුරු කළ යුතු දේවල් කොතෙන්ද යන්න ඕන කියලා නේ ඒගොල්ලෝ හැම තැනම හොයනවා එහෙම ඕනේ නැහැ මේකට ඒකට 230 කරන්ට් එකට ප්ලග් වෙන්න වෙනම ප්ලග් වර්ගයක් තියෙනවා මේ සවුන්ඩ් වලට වෙනම ප්ලග් වර්ගයක් තියෙයි ඒ ප්ලග් එකේ ගහනවා මිසක වෙන ප්ලග් එකක් ගැහුවට එන්නේ නැහැ නේ ඉතින් අපි දන්නේ නැතුව කොයි එකේ හරි කමන්නේ ගහන්න පටන් අරගත්තොත් වැඩි වෙන්නේ නැහැ ඒ නිසා බොජ්ජංග මට්ටමට යනකොට ඒකට අදාළ දේ දැනගන්න ඕනේ ඊට ඉස්සෙල්ලා සති බලය කියන එක තේරුම් ගන්න තියෙනවා සති බලය කියන එකට මම මේ අතර මේ මේ සූත්‍රේ නෑ. නමුත් මේකට අර ඉනිමගේ පදයක් පාදයක් නැතුණා වගේ මම මේක දානවා නම් භාවනා කරන එකට තේරෙන්නේ භාවනා කර කර ඉන්නකොට අපිටම භාවනා පරියන්කේ ඉඳගෙන ඉන්නකොට Tamanට හොඳටම තේරෙනවා මගේ හිත තියෙන්නේ ආස්වාද ප්‍රසවාසයේ මූලික කරන භාවනා කරන කෙනෙක් නම් මගේ තියෙන සද්දෙක ප්‍රශ්නයක් නෑ යා දන්න හොඳටෝ මගේ හිත තියෙන සද්දෙක හැබැයි මම ඉඳී කළ යුත්තේ ඒක නෙවෙයි බව දන්නවා ඒකට කලබල නොවි මම ඉන්දියේ බැලිය යුත්තේ නම් ඉරියව්ව බැලිය යුත්තේ නම් වම ආස්වාද ප්‍රසවාස නමුත් මම ඉන්නේ සද්දක කියලා කලබල නොවි දැක ගන්න පුළුවන් නම් එතන ඉන්න බව දැනගෙන කලබල නොවි ඉන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සති බලය එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මම දැන් ඉන්නේ ආනාපානෙ නෙවෙයි කියලා මෙනෙහි කරන එකට සරති කියන අවස්ථාවක් බුදුරජාණන්සේ පෙන්වනවා. එයා දන්නවා මේ ඉන්ඩෝනේ ආනාපානේ මම හොඳටම දන්න මම ආනාපානේ නෙවෙයි. ඒ වෙල කලබල වෙන්න හොඳට මතක් කරගන්න මම ඉන්නේ සරති මතක් කරගන්න මම ඉන්නේ දැන් සද්දක නැත්තම් වේදනාවක් නැත්තම් හිතවිලි නැත්තම් සතිය නෙවෙයි. ඊට පස්සේ විවරති. එයා තේරුම් ගන්නවා මේ ඉන්දිය යුද්ධය ආනාපානේ ඉන්නේ සද්දක. උත්තානි කරෝති. ඒකට තේරුම් ගන්නවා හන්දරම මගේ චරිතය හැටි මෙහෙමයි. පිට පයින්නකොට මගේ හිත නිතරම පයින්නේ සද්දයකට. දැනුත් ඉන්නේ සද්දක කියලා ඒ සද්දකට ගියයි කියලා හීනමානයක්වත් පශ්චාත්තාවයක්වත් නැතුව ඒක තීරුම් ගන්නවා හරියට. ඊට පස්සේ ඒක ඇවිල්ලා කමඨාන් සුද්ධ කරනකොට කියනවා දේශේති අවසරයි ස්වාමීන් මම ආනපනසති බාන කරමු 7-8ක් ආනපන බාන සද්දයක් ආවා මම සද්දෙට ගියා. සද්දේ ඉන්නකොට මම දන්නවා මම දැන් ඉන්නේ සද්දක කියලා. ඉතින් කවුරු හරි ඇහුවොත් කොහොමද දන්නේ සද්දක කියලා? මම ආනපන ඉන්නවනම් මට දැනෙන්නේ නාසිකාග්‍රේ දැන් මේක මට දැනෙන්නේ කනේ. එනතම් මට ඇදෙන කුරුළු සද්දයක්. එනතම් මට උනේ ස්ත්‍රී සද්දයක් කියලා. එතකොට එයා දන්නවා දැන් මේ කනේ සෝත විඥානයේ ගිය මේ විඥානය නැවත ගෙනලා කාය විඥානයේ තියන්න ආනාපානෙ තියන්න මොකාටවත් බාධා කරන්න බෑනේ. ඒක දැනගන්න එපා මම දැන් ඉන්න ඕනේ කාය විඥානේ නෙමෙයි සෝත විඥානේ. ඉතින් ආය කාය විඥානට ගෙනත් තිබ්බනම් කලබල වෙලා නැත්නම් සති බලයේ තියෙනවනම් පශ්චාත්තාප වෙලා නැත්නම් එයාට ආය ආනාපානය ආවට පස්සේ මොකද උනේ කියලා කැඳේ ගල බේරුව වගේ කියන්න පුළුවන්. පශ්චාත්තාප නැති කෙනා. පශ්චාත්තාප වෙච්ච කෙනාට කොරස් කටේ වත් අත දාගන්න බැරුව එයා ඉතින් එයින් ඊට පස්සේ දෙකින් දිගට දෙකින් දිගට ප්‍රපංච කරන්න පටන් ගන්නවා බයන්නකො මගේ සතිය කැඩුනා, සද්දෙකට ගියා, හිතවිල්ලට ගියා කිකේ යන්න පටන් ගන්නවා. අර නැවතාවෝ පාරේ අරමුණට ආව පාර කියන්න පුළුවන් නම් පියවර හතරකින් පෙන්ලා දෙනවා බුදුහාමුදුරුවෝ. සාරති විවරති උත්තානි කරෝති දේසේති. මේක ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී පර්යේෂණයක් කළා emotional life of your brain මං හිතා. ඒකේ මේ විද්‍යාඥයා කියනවා අපි පරිේෂණ ලක්ෂණේ කරන්න කිව්වොත් මේ ශබ්දය අහගෙන ඉන්නේ කියලා ඒක වාඩියට රූපයක් පෙන්නුවොත් සද්දෙන් රූපෙට ගිය බව යා දැනගන්නේ පියවර කීයකින්ද කියලා. ඊට පස්සේ නැවත ආයේ සද්දට එන වැඩපිළිවෙල ඒගොල්ලෝ දැකලා තියෙනවා ස්නායු ක්‍රියාකාරීත්වයේ පියවර දෙකක්. Taman නෙවෙයි, Tamanට වෙන්න ඕන තැන නෙවෙයි කියලා දැනගන්න පුළුවන් හිතට. ඊට පස්සේ ඕනේ නම් නැවත ආයෙ අරකට ගෙනත් යන්නත් පුළුවන්. දැන් මේ ලෝකේ තියෙන දක්ෂම විද්‍යාඥෙක් ලොකුම පරිශනාකාරයක හොඳට භාවනා කරන කෙනෙක් දාලා කරන්නේ බුදු දෙනස අවුරුදු 2600කට ඉස්සලා කියනවා පියවර හතරකින් පියවර හතරකින් විස්තර කරනවා සරති විවරති උත්තානි කරෝති දේශේති මේ කියන්නේ මොකද්ද වැරද්දක් පවක් සිද්ධ වුණාම මේ වැරද්ද බව මකන හැටි පව අහෝසි කරන හැටි ඒ නිසා සති බලයට යනකොට යා නෝපන්න අකුසල් නෝපදනවා විතරක් නෙවෙයි. උපන්න අකුසලුත් මගාරවගෙන යන්න දන්න සතර සම්‍යප්පදන් විදිය දෙකක්ම විශේෂඥතාවය ලබනවා. දෙන්නෙත් නෑ අකුසලයක් වෙන්න. පශ්චාත්තාප වෙන්න දෙන්නෙත් නෑ. ඒ වෙලාවේදී පරණ කර්මයකට ඇහිච්ච සද්දෙන් බාධාවක් කරගන්නෙත් නෑ. උපන් අකුසලේ බාධා කරන්න දෙන්නෙත් නෑ. නූපන් අකුසල උපදවන්න දෙන්නෙත් නෑ. ඉතින් මේ කියන්නේ සුද්ධවන්ත භාවයකට අපි කිට්ටු කරනවානේ. ඒක නිසා කාට හරි හිත පිට ගියා තමයි ගියේ මේකට ගිහිල්ලා ඉඳලා මම දන්නවා මට කලබලයක් නැහැ. ඒ නිසා මට ආපහු එන්න පුළුවන් අරමුණට ඇවිල්ලා බලනකොට මගේ හිත අරමුණට සාදරව සාවධානව කොට ගෙට ගොඩ වැදුනාද නැත්නම් කලබල වුණාද කියලා කියන්න පුළුවන් නම් ඉතින් තවත් මොන නිවනක්ද? උත්තම නිවන කියන උත්තම සාක්ෂාත් කරනවා කියන්නේ. ඒකට යට තේරෙන්න බලනවා කිසිම අකුසලයක් සතිය තරම් බලවත් නැහැ. මොනම අකුසලයක් සතිය තරම් බලවත් සතිය හරියට ගාලා හොඳට සුකනම්ය කරලා ගත්තොත් යුදසේ වීරෙක් අතට අහුවෙච්ච කැපෙන කඩුවක් වගේ ඕන දෙයක් වළක්වන්න. ඉතින් එහෙම නැතුව අපි කිව්වොත් එහෙම කතරගම දෙවියෝ ළඟට ගිහිල්ලා වැඳලා කිව්වොත් අනේ මට සතිය අරන් දෙන්න. නැත්නම් බෝධි පූජාවක් කරලා කිව්වොත් මට සතිය අරන් දෙන්න. එහෙනම් මල් පූජාවක් කරලා කිව්වොත් මට සතිය අරන් දෙන්න කරන්න බෑනේ. ඇතිගේ තනින් මිරිකුවොත් කිරියයි. අඟෙන් මිරිකුවාට බුදුහමරණ කිරියයිද? එන්නේ ඒ තනියම පිළිගන්න ඕන. තනිය කිරි තියෙන්නේ. වෙන තැනක උර හරියන්නේ නැහැ. ඒ නිසා බොජ්ජංග මට්ටමට යන යෝගාචරය දැනගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා සතිය කැඩුනට ගාණක් නැහැ. උඹට කරන්න තියෙන ඊගාට එක පිළියම් කරන එකයි. කලබල වෙලා කරන්න දෙයක් නැහැ. කොරස් කටිවත්තක් දාගෙන ගෙවල් දොරවල් වෙන්නේ මොකද්ද බලන්නකො. කලබලයක් වෙච්චාම ගෙදර ඉන්න අම්මුම මැට්ට නායකත්වයේ ගන්න. ඒක ඔක්කොම අවුල් කරන අරහෙටත් දාලා පොලිසියටත් ගිහලා ගින්නු නමවා ගිහලා අර මහා දැනමුත් ආවා වගේ පිටියත් කඩලා ඇතත් ඇතුළට අරගෙන බෙල්ලත් කපලා මුට්ටියත් බිඳලා යනවා. අද ඉන්න ඔක්කොම මහා දැනමුත්ලා ඒ වගේ කරන්නේ. ඔක්කොටම ඉතල පිටිය ගන්නවා මහා දැනමුත්ලට ඉඩ දෙන්න අද. ඌව මොකක් කරන කපම් බෙල්ල. ඒත් ඉතින් බෙල්ල වැටෙන පුට්ටිය ඇතුළට ආන මිට්ටිය කරපන්. දැන් මොකද වෙන්නේ? අද ඉන්න විශේෂඥයෝ දිහා බලනකොට අද ඉන්න මිනිස්සුන්ගේ කටයුතු දිහා බලනකොට මේ ඈතක ඉඳලා සොරි කියලා හිතෙනවා. එක්කෙකුට නෑ නායකත්වය ගන්නෙත් නෑ සීබුද්ධිය ඇති මිනිස්සේ මම වැත්තකලා නිකන් එනවා. කොහෙන් අර පිස්සේ පිහට් එක්ක ඇවිල්ලා අයියා වෙනවා. අක්කා වෙනවා. ගරු වෙනවා. මුදුන වෙනවා. මෙන්න දෙන්න පටන් ගන්නවා විශේෂඥ දනු අර පීටි ඔක්කොම ටික ඒකට අනුමත වෙලා බලනකොට අනේ මුට්ටියත් බිඳලා බෙල්ලත් නැහැ. තාප්පෙත් නැහැ. අද ඉන්න මහ දැනමුත කලබල වෙන්න දෙයක් නැහැ. කලබල වෙන්න දෙයක් නැහැ මේක තියා බලන ඉන්නවා නම් තමයි තේරෙන පටන් ගන්නවා සති ඉස්සල්ලාම කරන්න පිළිස මේක පිළිබඳව ශක්්‍යතාව වාර්තාවක් කරනවා. මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් කට්ටිය කියන නෑ නෑ ඌව බලබල ඉන්න එපා ඉක්මනට ගිය ගමන් අත දාන්න කියලා. ඉතින් ඒකට තමයි අද ඥානෙ තියෙන්නේ. ඔක්කොටම ඉතලා ගිහිල්ලා කරන්ට් එකට ඇඟිල්ල ගහනවා ඕන්න එතකොට අර අර මනුස්සයා මැරලා ඉඳලා තව මිනිහෙක් මැරෙනවා. මේක දිහා බලන්න බොජ්ජංගවලදී සතිය දිහා බලන්න මේ මොන්නම දෙයක්වත් ඔය කියන තරම් කරදයක් වෙන්නේ කලබල වෙන්න දෙයක් නැහැ. හොඳ සීබුද්ධියෙන් කටයුතු කරන්න සතිය නැති බව දැනගන්න. මම දැන් උදරින් එහාට පොඩ්ඩක් ගෙනියනවා. මම දන්නවා එතකොට ඔය heart attack දින කට්ටියට heart attack එයි. අර TNT පෙත් එහෙම තියාගන්න දිවයට. මොකද නැත්තම් මේ භාවනාව පැත්තක දීදී අද රෑ ස්පිතාලට ගෙනියන්න වෙයි. මේ සතිය වඩනකොට බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනවා සති සම්බොජ්ජංගං කෝ භික්කවේ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය කියලා අවසාන කරනවා මේ වඩලනද සති සම්බොජ්ජංගේ පන්නරයක් තියන්නේ කියලා. සති සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විරාග නිස්සං විරෝධ විරා විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං වස්සග්ග පරිණාමෙන් කියලා වඩලනද සතිය ගැල්වනයිස් කරන්න කියනවා රේන්ෆෝස් කරන්න කියන එක බලකවන්න කියනවා ඒ කියන්නේ සතිය වඩන්න කියනවා විවේකීව සතිය තිබුණත් නැතත් කලබල වෙන්න එපා මේ සතිය අපි ගත්තේ උපකරණයකට විසක්ක සතිය නෙවෙයි නිවන මේ ගමනට අවශ්‍ය කරන උපකරණය දැන් බොජ්ජංග මට්ටමට ගහ හැදිලා ඒක විවේකීව වඩන්න තිබුණා කියලා ආඩම්බර වෙන්නත් එපා නැතුණයි කියලා කලබල වෙන්නත් එපා ඒක නෙවෙයි අවසාන ඵලය. ඒ නිසා සතිය විවේකී වඩනොයි කියන්නේ ආරම්භක යෝගාවචරය බලන්ඩ සතිය ගැන නැති වෙච්චාන් කොච්චර දැඩි දැඩි මතධාරී වෙනවද කියලා මං කියනකොට මං දන්නේ ඕගොල්ලෝ hina වෙයි කියලා. සක්මන් කරන්න ගියාම කොක්කු වගේනේ ඇවිදින්නේ මේ සතිය වඩනවා. මේ ඇවිදිනකොට සාමාන්‍ය ෂෝක් එකට ඇවිදින්න පුළුවන්. සක්මන් මළුවට ගිය ගමන් ඉසකක් කියනවා කකුල එරෙනවා නානා ප්‍රකාර දේවල් වෙනවනේ. මොකද ඒක අර දැඩිව අල්ලනවනේ. බයිසිකල් හදින්න බයිසිකල් පදින්න හදන මිනිහා නගිනකොට හැන්ඩල් එක අල්ලන හැටි හිතන්න. යකඩෙට වැඩිය තදින්නේ අල්ලන්නේ හරවන්නවත් බෑ. බයිසිකල් අල්ලන ඇල්ලින්න. ඒක හැටි. නෝ ටිකක් වෙලා ගියාට පස්සේ මනුෂ්‍ය බයිසිකල් හොඳට වේගය ගත්තාට පස්සේ තනිය අතින් ගෙනියන්න පුළුවන් නේ බයිසිකල් එක. එතකොට තනිය අත තියානින්නේ පොඩ්ඩක් එහෙම අන්තිමට අත් දෙකම ගලවලා යන්න පුළුවන් නේ. නමුත් කාට හරි පුළුවන් ද හිතන්න අත් දෙකින් හැන්ඩල් එක අල්ලන්න දු බයිසිකල් පුරුදු වෙන්නේ. පුරුදු වෙනකොට දෙකෙන් මල්ල ගන්න. වෙන මොකක් තව කවුරු හරි තෝනේ බයිසිකල් අල්ල ගන්න. පුරුදු වෙලා පදිනකොට පදිනකොට වේගය එනකොට එනකොට මේ විවේක නිශ්චිත ගතියක් එනවා. බයිසිකල් එක අරගෙන යනවා. හැන්ඩල් එක අල්ලන්නේ නැහැ. ඕලද ගිහිල්ලා තියෙනවා නම් හලාවත පැත්තේ දකි. ඒ බයිසිකලේ බ්‍රේක් නැහැ, මඩ් ගාඩ් නැහැ, බෙල් නැහැ. උණගත් හතරක් විතර අතේදී කරේ තියාගෙන බයිසිකල් එක පදිනවා. බීඩියකොත් බෙබි අනික් කකුලෙන් අතින් අල්ලන්නේ හැන්ඩල් එක. මේ මහපාරේ පුදුම හිතෙනවා මේ මනුස්සය දෙන්නයි කතා කර කර පාර දිගේ යනවා. උණ උණ ගස්මිටිය කරේ තියන අනිකතෙන් බීඩියක් බිවි බයිසිකල් පයින්නවා විවේක නිසිතාං. බයිසිකල් මම චක්මන යන්න ඕනේ කවදා හරි විවේක නිසිතං සාමාන්‍ය යහටමට ඇවිදින ගානට සක්මන සාමාන්‍ය ස්වරූපයට යනවා. අපි කෙනෙකුට අනායාසයෙන් සක්මන සිද්ධ වෙනවා කියන්නේ. නැත්තම් ස්වයංක්‍රීයව සත්‍ය සක්මන සිද්ධ වෙනවා gediya පිටින් සක්මන වෙන බව දන්නවා. විවේකීව දැන් සතිය තියෙනවා. නැත්නම් දැන් සතිය නැහැ. විවේක නිශ්චිතං විරාග නිශ්චිතං මේ සතියට පුදුම ආශාවක් වෙන්නේ අපි මේ සතිය වඩන්නේ. මම ওই 77 ඉඳලා 87 වෙනකන් 1977 ඉඳලා 87 වෙනකන් පුදුමාකාර කාලයක් යදවලා තියෙනවා. විවිධාකාර මිනිස්සු මැද විවිධාකාර වැඩ කරද්දී මේ සතිය වඩන්න. ඉතින් මට සිද්ධ වෙලා තියෙනවා හැම පරිසරයක මෙඳගෙන මේක කරන්න. ඒ වෙලාවේදී මට පුදුම ආසාවක් තියෙනවා. මේ අබෞද්ධ පිරිසක් මැද බීපු පිරිසක් මැද ඉඳගෙන පිස්සු කෙලින පිරිසක් ඇඳගෙන මට සතිමත් වෙන්න පුළුවන් නම් කවුරුවක්වත් දන්නේ මට පුදුම ආසාවක් ඇති වෙනවා මේ මිනිස්සු මම සතිමත් වන්න බව දන්නෙත් නැහැ කියලත් නැහැ මට සතිමත් වෙන්න පුළුවන් එතකොට ඒක පිළිබඳ හරි රාගයක් ආසාවක් ඇති වෙනවා මේ කවුරුවක්වත් දන්නේ මම මේ කරනවා කියලා නමුත් මේ සතියදී ආ විරාගයෙන් බලන්න පුළුවන් සතිය වැඩුවට ආඩම්බර මනසක් නැහැ. රාගයක් නෙවෙයි ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඒක පිට මනස්කාන්ත දර්ශනයක් නෙවෙයි තියෙන සතිය තියෙනවා. හැබැයි ඉතින් මොකද්ද? ඉතින් හදිස්සිය මොකද්ද? නෑ. ඒක අර විරංජනේ වෙලා තියෙන සතිය තිබුණාට ඒකට ලොකු ආඩම්බරයක් නෑ. මේක හුඟව දෙනෙක් හිතන්නේ සමාධිය කැඩලා ඉඳලා. සතිය කැඩලා. සතිය කැඩලා නෙවෙයි. අර ආයාසයෙන් වඩන ලද සතිය එහෙම නැත්නම් මේ බඳින්න ඉස්සෙල්ලා කෙල්ල ගැන හිතපු හැටි බැඳලා පස්සේට කෙල්ලට මොකද වෙන්නේ? බඳින්න ඉස්සෙල්ලා මැනිකට සාරිද ඕන, මැනිකට ඕසරිද ඕන ඕන දෙයක් කියන්න මං අරගෙන දෙන්නම් බැඳලා පස්සේ මොකද වෙන්නේ? අර ප්‍රේමේ නෑ. ඊට පස්සේ ඕන් දෙන්න ඉන්නවා දික්කදාද නඩුවට ගිහිල්ලා පෙන්නන්න බෑ එහා කූඩුවේ හිටියා පෙන්නන්න බෑ වෙලා. ඒ තරමටම සලක සතියට දෙක සාද කරන්න එපා. නමුත් සතිය කෙරේ තියෙන අර ප්‍රේමේ සීල කෘත්‍ය කර දෙන මේ සතිය පිළිබඳ තියෙන ප්‍රේමේ විරාග නිශ්චිත වෙන්න බණ. මේක රාගයක් නෑ. ඒක කෘත්‍ය විතරයි. වෙනි ශ්‍රීලාරයක් නෑ. වෙන ආලවට්ටමක් නෑ විරාග නිශ්චිතා. නිරෝධ නිශ්චිතා. කවදා හරි පුළුවන් වෙයිද මේ ගෙවෙන හැටි බලන්න සතිය. සතියේ Nirodhe බලන්න හට ගන්න සතිය තමයි සමුදේ කියන්නේ. අපි ඒකට තමයි මේ සැදී පැහැදී ඉන්නේ. සුදුරදී අඳගෙන අටසිල් රැකගෙන සක්මමලු හදාගෙන බහනමස්ස හදාගෙන සතිය ඇති කරන්න කාටද පුළුවන් වෙන්නේ දැන් මේ සතිය කැඩෙමින් යන එක දිහා හරියට ගෙවෙන ප්‍රස්වාසයේ දිහා බලා ඉන්න වගේ Tamange සතිය නිරුද්ධ වේගණ යද්දී කලබල නොවි බලනින්න සතිය ගෙවෙන හැටි කවුරු හරි හිතනෝ නම් සතිය ගෙවෙන හැටි නොදක නිවන් දකින්න පුළුවන් කියලා ඉතින් සෝරි කියලා තමයි කියන්නේ. ඒක ඉතාමත්ම වැදගත් දෙයක් මේ තරම් ආශාවෙන් වැඩලද මේ සතිය දැක දැක දැන දැන ගෙවෙද්දී ඒක දෙස බලාගෙන නොදැක්කා වගේ මේක තියා බලන්න බල කියනවා විරා නිරෝධ නිස්සිතා සතිය වඩන්නේ නිරුද්ධ විද්ධි බලන්න සතිය නිරුද්ධ වෙන හැටි දිහා බලනිනවා කලබල වෙන්නේ නැහැ ඔස්සග්ග පරිණාමී දීලා දාන තියෙන දෙයක් මේක. වස්සක පරිණාමයෙන් කියන එකේ කියනවා පරිච්ඡාග වස්සක පරිණාමේ පක්ඛන්දන වස්සක පරිණාමයෙන් කිය. අපි ගොඩාක් කර්මණු තිනකොට එක අරමුණට හොඳට බැහැගත්තොත් අනෙක් සීල අරමුණු දීලා දැම්ම වෙනවා. ඒ නිසා එකක් අල්ලනවා කියන්නේ සමස්තය අතහැරීම කියලා අපි තේරුම් ගන්න වෙනවා. ඒ නිසා වෙලාවකට අපිට සමස්තෙම පේනවා. සද්දත් තියෙනවා, ආනපානෙත් තියෙනවා, හිතවිලිත් තියෙනවා, ඉන්න ඉරියව්වත් පේනවා, ඔක්කොම තියෙනවා. සමස්ත වෙන. ඉඳපු ගමන් එකෙන් හරියට ආනාපානේ ආශ්වාසයේ මුල විතරක් එක කෑල්ලක් විතරක් බලනවා. අන්නේ වගේ සමස්තය බැලීම සහ ඒකේ එක අංශුවක් බැලීම කියන මේ දෙකේදී සතිය පළල් භාවය සහ ගැඹුර කියලා දෙකක් තියෙනවා. පුංචි වෙන්න වෙන්න අරමුණ සතිය ගැඹුර වැඩි වෙනවා. පක්ඛන්දනේ වැඩි වෙනවා. විශාල සියල්ලම දිහා බලائیں۔ සතිය තියෙන බව නැති බව සද්දෙද වේදනාවේද හිතවිලද ඇහේද කනේද නාසේද කියලා සමස්ත දිහා බලනකොට ගොජේ දිහා බලනකොට සන්තතිය දිහා බලනකොට ඒත් Tamanට තේරෙනවා එක එකක් ගැන විස්තර නැහැ සමස්තය දිහා බලනවා ආන්නේ දෙකේ ඉන්නකොට පේනවා මේ සතියේ වර්ධනයේ පළල් බව එක වෙලාවකට එනවා ගැඹුර තව වෙලාවකට එනවා අන්නේ දෙකේ දැන් Taman ඇසුරු කරන්න මේ සියල්ලම කරන ගමන් යන්තම් සතිය බේරගෙන ඉන්න එකද? එතන ලෝකේ අමතක කරලා ප්‍රස්වාසයටම හිත දාලා, ගෙවෙන ප්‍රස්වාසයම විස්තර වශයෙන් බලනවාද කියලා, පක්ඛන්දන වේලාව සහ පරිත්‍යාග වේලාව කියලා සතියේ ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. ඒක quality quantity කියනවා වගේ. ආහන් එතෙන්ට ගියාට පස්සේ තේරෙනවා මිතෙක් වෙලා බලයක් වශයෙන් වඩපු සතිය බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ අපි හරියට හොඳට ගාන කල්ලද කඩුවක් තදින් මිරිකලා අල්ලන්නෙත් නැතුව සුඛ නම්ය අතට අරගෙන කඩු ශිල්පයක් කරන්න වගේ අමෝරගෙන කරන්නත් බෑ සතිය. කඩුව ගිලිහෙන්න අල්ලලත් බෑ. ඒක අල්ලන්න ඕනේ රණසූරයෙක් සුඛ නම්ය විදියට කඩුව අල්ලන විදියට. ඒකට ඒ කටුකුරු දෙසාංශය කියනවා දැලිපියේ මදිනකොට ඒ හැමේ එහාට මෙහාට මදිනකොට කෙලවරදී අතේ තියෙන සුකනම්ය ගතිය. ඊ타මත්ම සුකනම්ය වෙන්න ඕන. ඉතින් මෙතෙන්ද ගියාට පස්සේ දැලිපිය අවසාන දැල්ල තෙල් ගලිය ගන්නවා වගේ. මේ වගේ වෙන නිසා පුදුම සුකනම්යයි හැබැයි ගිලිහෙන්න දෙන්න බෑ. මෙන්න මේ දෙක අමෝර ගන්නෙත් නැතුව ගිලිහෙන්න දෙන්නෙත් නැතුව මේ අල්ලන ඇල්ලිල්ල manussකමට ගැලපෙන එකක් නෙවෙයි. ඒක මේක බොහොම උත්තරමනස ධර්මයක්. සතිය තියෙන්න ඕනේ බොහොම සුකනම විදිහට හසුරවන්න නිකන් කඩුවක් හසුරනවා වගේ, දැලිපියක් ගන්නවා වගේ. එහාට මෙහාට දාන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ සතිය අපේ සූචකී කරගෝලයක් වෙනවා. මේ සතියට වැඳගෙන අඳාගෙන ඉන්න දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මේ විදිහට සතිය මේ ධර්මය ආරම්භයේදී සතර සතිපට්ඨාන සතිය හරි ගොරෝසුයි. අපි නිකන් බයිසිකලක් පදින්න පුරුදු වෙනා වගේ දැඩි ලෙස අමෝරාවෙන් තමයි කරන්නේ. ඒකට කාටවත් දොස් කියන්න බෑ. ඉතින් ඒ නිසා ඒ ආධුනිකයට සියලු පහසුකම් දීලා මේක පොඩ්ඩක් ඇසුරු කරන්න දෙන්න ඕන. ඉතින් එතෙන්දී චෝදනා බහුලයි අතපය කඩා ගන්නවා নানা ආකාර දේවල් කරනවා. ඒක මේ පොඩි දරුවෙක් බහතෝරන වෙලාව වගේ. නම හොඳට ඒක පුරුදු වෙලා ආවට පස්සේ එයාට තේරෙන්න ඕනේ සතිය විපරිණාමයටපත් වෙනවා කියලා. මම ඊයේ තිබුණ සතිය නෙවෙයි අද. අද මේ රාශියක් වැඩ කරන ගමන් සතිය පවත්වන්න පුළුවන්. ඉතර චෝදනා කරපු දේවල් ඉතර බාධක දැන් සාධක බවටපත් වෙනවා. යන්න යන්න යන්න යන්න Taman තේරෙන පටන් ගන්නවා. සතිය පවත්වන්න බැරි තැනක් ලෝකේ කොහෙවත්ක්ම නැහැ. සතිය බලවත්වන්න බැරි චිත්තක්ෂණයක් කොහෙවත්ක්ම නැහැ. එතකොට සරුවත් චනන්සේ සඳහන් කරලා තියෙනවා සතාධිපතියා සබ්බේ ධම්මා මහන්නේ මේ අධිපතිය કોઈ ධර්මයේදීත් අධිපති වෙනවා ඒක ඒක මූලක සූත්‍රයේ සමිද්දි සූත්‍රයේ සතිය වඩන්න දෙයක් නෙවෙයි තියෙන එකක් ඒක જાතියෙම අපිට හම්බ වෙච්ච දෙයක් අපි මේ දඟලන්න ගියාට මේ මුස්ලිම් මිනිස්සුෙන් සතිය වඩන්න බෑ අපිට විතරයි සතිය තියෙන්නේ කියන්න හෝ එහෙම නැත්නම් සතිය මේ නැවෙන් ඉම්පෝට් කරන්න ඕන දෙයක් කියලා ඕනේ මේ සතිය මනුස්ස හිතේ ලැත්තනම ලැබිච්ච දෙයක්. නමුත් අපි අපේ තියෙන කඩප්පුලිකම කියන්නේ නොකෑමන දහබදුරාකම කියලා කියන්නේ අපි එක එක චෛසික වලට තන දුන්නට අපි කවදාක සතියට මූලිකත්වෙ දීලා නැහැ. දුන්නනම් සතියට දුන්නනම් මූලිකත්වෙ ඊටු ඔක්කොම සම්පූර්ණයි. ඒ කායනෝ ඇම්බික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමන සත්තකමාය ඥායස අධිකමාය නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිවට්ඨානා අපි මෙතෙක් කල ජීවිතේ හැරලා බලන්න අපි සතියට මේ තරම් අවධානයක් ගරුතන් දීලා සලකීමක් කරා නම් මෙච්ච එච්චරම තකතිරු වෙන්න වෙන්නේ අපේ අඩුපාඩුකම් ටික අපිට පෙනේවි පෞෂත්ව ලක්ෂණ පෙනේවි රුචි අරුචිකම් පෙනේවි ඇබ්බැහි ටික පෙනේවි දැකීමයි උත්තරේ තමන්ගේ තියෙන ඇබ්බැහි ටික තමන්ගේ තියෙන රුචි අරුචිකම් ටික තාසංග පරිසල පෞෂත්ව ලක්ෂණ දැකපු ගමන් ඒ දැකීමම ඒකට උත්තරේ බවටපත් වෙනවා ඒක ඔය ගිය සත වර්ෂයේ හිටපු විද්‍යාඥයා විතර ගණිතඥයා විතර පෙන්වුවේ අපට අයින්ස්ටයින්. අයින්ස්ටයින් කියනවා ගණන්කාරයෙක් වෙන්නම් හොඳට ගාණ කියවන්න ඉස්සල්ලා. ගාණ තේරෙනවා නම් උත්තරේ එතන. ගාණ හොඳට කියවන්නේ නැතුව උත්තර හදන්න අර ප්‍රමේයයි මේ සමීකරණය දැම්මට කවදාකවත් වැඩක් වෙන්නේ නැහැ. හොඳට ගාණ කියවන්න මට සතිය නැතුණා නම් ඉතින් හොඳට බලන්න කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට තේරෙවි ආසන්න කාරණා මොකක්ද? හොඳට සතිය තියෙන වෙලාවෙත් බලන්න කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට ආසන්න කාරණාව තේරෙවි. ඒකකවත් අඩුවක් අපිට නැහැ. නිසා යම් වෙලාවක සතිය බොජ්ජංග මට්ටමට ආවනම් එයා ඒ සතියත් එක්ක සුකනම්ය රණවිරු සෙබලෙක් අතට අහුවෙච්ච කඩුවක් වගේ හැම පැත්තටම වනවනවා හැබැයි කඩුවේ මුවාත මුකුත් කරගන්න බෑ මුවාතර මුකුත් කරගන්න නැතුව කඩුවෙන් වැඩ ගන්නවා ඒ කඩුව හසුරන ස්වරූපෙන් ගලක් ගැහුවත් කඩුව පලියක් විදිහට හරවනවා ඒ හරවන හැරවිලට කඩුව හැමතැනම ඉන්නවා වගේ. පලියක් විදිහට පාවිච්චි කරනවා හෙල්ලයක් විදිහට පාවිච්චි කරනවා කඩුවක් විදිහට පාවිච්චි කරනවා පාවිච්චි කරන්නේ අර චීන එකේ ඒ හුරු බූටිකම අනුව ආයෙත් යනකොට සතිය තේරෙන්න පටන් අර ගන්නවා මේක අපි මෙතෙක් හදාගත්ත අපේ සියලු දක්ෂකම් එහෙම නැත්නම් සියලු කුසලතාවලට වැඩිය මේක උදව් කරනවා එතකොට විතරයි ධම්මවිචේ සම්බොජ්ජංගේ පහළ වෙන්නේ ධර්මය කියන්නේ මොකද්ද ධර්මයේ පිළිබඳ විචක්ෂණ බුද්ධිය පහළ වෙන්නේ සති සම්බොජ්ජංගේ ඉස්සරහට ගිහිල්ලා එයා කෘත්‍ය සම්පාදනය කරනට පේන අපි මෙතෙක් කාලේ පයබර වායට හිත පිටිකරහය බෙහෙත් බඳලා තියෙනවා. එහෙම නැත්නම් එකක් අඩතුළු සදා ගන්නට ගොයින් මට උණු ගියෝ යා දෙකක් අඩතුළු හදා දුන්නා ඉඳුරුයේ ආචාර්යයා කියලා ගිහිල්ලා තියෙන්නෙම වැරදි ආචාර්යයා ගාවට. Taman ළඟමයි මේ සතියේ තියෙන්නේ. ඒකත් ආරම්භක සතියේ එච්චරම හුරුබෝටි නෑ ක්‍රියාශීලී නෑ. නමුත් සත්‍යයට මුල් තැන දීගෙන කරගෙන යනකොට යාට දෙනවා මේ ධර්මතා. එහෙම නැත්නම් ওই ඥායස්සාධිගමයි කියලා එකක් තියෙන්නේ නිවන් දකින්න ඉස්සෙල්ලා. මේ තියෙන තියෙන දේවල් ඔක්කොම කාප්‍රිය ඇට්ටොම් ගෙදර ගියා වගේ කාලා හරියන්නේ නෑ. ඒක පිළිවෙලක් තියෙනවා. ඒක තේරෙන්නේ කාලම තමයි තේරුම් ගන්නෙ. ඒක නිසා Nirodhaය දැක්කා නම් සතියේ Nirodhe සතිය ගෙවෙන හැටි ප්‍රසවාසයේ ගෙවෙන හැටි වම ගෙවෙන හැටි රාගයේ ගෙවෙන හැටි ද්වේෂය ගෙවෙන හැම එකක්ම ගෙවෙනවා බය වෙන්න එපා. මේක දැක්කා නම් නිරෝධ මාර්ගමනේ පටිපදා මොකද්ද කියලා තේරෙයි. තුන්වෙනි ආරි සත්‍ය දැක්කා නම් හතරවෙනි ආරි සත්‍ය තේරෙයි. අපි හිතනවා නම් තුන්වෙනි ආරි සත්‍ය දකින්න නැතුව යමක නිරෝධය නොදැක නිරෝධ මාර්ගයේ ප්‍රතිපදාවක් තියෙනවායි කියලා ඒක නිකන් අහසට ඉනිමවන් හදනවා වගේ වැඩක්. නිසා සතිය කරන්නේ අපිට පෙන්ලා දෙනවා සතියත් සහිතව ලෝකේ ධර්මතා ගෙවි යන හැටි. සතිය ගෙවුණයි කියලා කලබල වෙන්න එපා. යමක් ඇති වෙන එක නැති වෙනවා. අන්න ඕකට කියනවා ධම්ම විචේ කියලා. ධර්ම පිළිබඳ විචක්ෂණ බුද්ධිය මීමන්සා නුවණ කියලාත් කියනවා. එහෙම නැත්නම් ਵਿਚාරය කියලා චෛසිකයක් තියෙනවා. විතක්කේට පස්සේ ਵਿਚාරේ මේ විතක්කය අන්දමන්දනා ඉතින් ਵਿਚාරයේ බොහොම කොහොමඩක්වත් අන්දවන්ද තමයි. විතක්කය කියන එක හරියට අරමුණත් එක්ක හොඳට සම්බන්ධ වෙන්න පුළුවන් නම් අරමුණ මොකද්ද කියලා කියන්න ආයි විශේෂඥ වෛද්‍යරු ඕනේ නැහැ. ඒ නිසා සති සම්බොජ්ජංගේ හැදිච්ච කෙනාට ධම්මවිචේ කියන එකට ආය වෙන ත්‍රිපිටක ඉගෙනගෙන තිබුණාද ව්‍යාකරණ දන්නවද පාලි දන්නවද මොකක්වත් ඕනේ නැහැ බුදුජානසේ සෝපාක පුංචි කුමාරයා ළඟට ගිහිල්ලා ඒක නාමකෙන් සබ්බේ සත්තාහරට්ටි ටික ද්වේ නාමකෙන් නාමංච රූපංච මේ કોઈ ඉස්කෝලේ ගියේකද බුදුහාමරණට වැඩි හොඳට උත්තර දෙන්නේ ලොකු මහර පඤ්ඤාවල තියෙන අන්තිම ප්‍රශ්න 10 අහලා උඩ රහත් වෙලා දැන් එහෙම නෙවෙයි ආපාතක මත වාඩි වෙන්න පන්තිල් ගන්න පන්තිල් අරගෙන ඉවරලා මේක කරන්න කියලා අපි ලැහැත් වෙනකොට අර ළමයා වයසට ගිහිල්ලා ඉවරයි. මොකද අපි හිතන්නේ අපේ අර සම්ප්‍රදායට යන්න බෑ. සතිය මොනම සම්ප්‍රදායක්වත් නැහැ වැටකඩලු පනින්නේ පුදුමාකාර විදිහට බයිතෙන්ට එනකොට සතිය මේ වගේ හය පොලක වර්ණ ගිලා තියෙයි. සතිපට්ඨාන සතියෙන් හතර පොලක වර්ණ කියනවා. සති ඉන්ද්‍රිය සති බලය. එතකොට තමයි බොජ්ජංග සතියක් බවට පත් වෙන්නේ. එතකොට ඒක හොඳ සුඛ නමේ බවක්. එතකොට ධර්මයේ වැටහෙන්න පටන් ගන්නවා. ඒකේ ලියලා තියෙනවා පටිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටව සුපාකටෝ භවිය. ප්‍රතිපක්ෂ ධර්ම අයින් වුණා නම් ධර්මයේ පුදුම පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ධර්ම પરම්පරාව ඇයි මේ මනුස්සයා මෙහෙම කියන්නේ? මේ මොකහටද මේ නටාගෙන එන්නේ කියන එක ඈත ඉඳලා කියතයි මොකද දේවල් දිහා පටලවිල්ලක් නැහැ කලකොල බවක් නැහැ සතිය හරියට ඒක හරියට දොරටු පාලයා රජුරු හම්බෙන්න එන මිනිස්සයා එතෙන්දම ඉන්ටර්විව් කරනවා රජුරණ පක්ෂයි නම් කෙලිම රජුරෝ ගාට එහෙම නැත්නම් කියනවා අද බෑ අද රජුරණට හෙම්බිරිසාව යන්න දෙන්න බෑ කියලා දොරටු පාලයා තමයි තීන්දුව කරන්නේ සතියෙම දන්නවා මොකද්ද වෙන්න ඕනේ කියලා ඒතකොට ධම්මවිචේ සම්බොජ්ජං එනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවා අපිට තියෙන මේ ශක්තිය, අපිට තියෙන වීරිය, අපේ තියෙන සෞඛ්‍ය හොඳටම වැඩේට ඇති. ඒ කියන්නේ ඒක යොදවන්නේ අවශ්‍ය තැනට විතරනේ. හැම තැනම ගල් උඩ වපුරන්න යන්නේ නැහනේ. ඒ නිසා ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙන කෙනා වීරිය කළ යුතු වේලාව දන්නවා. හැම වෙලාවෙම වීරිය කරන්න යන්නේ නැහැ. ඒ වගේම සද්ධාව අවශ්‍ය තැන දාන්න. සමාධිය අවශ්‍ය තැන දාන්න. ඉතියාට එතකොට පේන මේ ඔක්කොමත් වැඩ කරලා භාවනා කරන්න වෙලා තියෙනවා. හරියට කට්ටිය කියනවා අනේ අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ, මධ්‍යස්ථානයක් නැහැ, කර්මස්ථානාචාරිවරෙක් නැහැ. ওই පිස්සු පියාට්ටෝ ඉන්නවනේ. ගෙවල් වල. ඒගොල්ලෝ බුදියා ගත්තට පස්සේ ලෝකේ හැමතැනම භාවනා මධ්‍යස්ථානයි. උගුළු කෑ ගහන කට්ටිය බොහෝම ඉක්මනට දන්ත දන්ත ධාතු ප්‍රකාශ ප්‍රසිද්ධ කර කර බුදියනවා. කටත් අරගෙන ගොරෝ ගොරෝ බුදිය. අන්න ඒ වෙලාවේ බුදිය ගන්න ඇරලා පැත්තෙල භාවනා කරන්න. දවල්ට ගන්න රාත්‍රී සංඥාව, රාත්‍රියට ගන්න දවල් සංඥාව. මේ පිස්සු පිහට නටන වෙලාවට බස් එක වගේ හැංගිලා ඉන්නවා මොකක්වත් දන්නේ නැතුව. කට්ටිය බුදිය ගත්තට පස්සේ හැමතැනම තොම් පිටිනියක් ආවේ. ධර්මෙ තියෙනවා. වෙලාවක් තියෙනවා. අපි පිස්සු නටන වෙලාව අපිත් නටලා පිස්සු බුදියනට අපිත් බුදිය ගන්න ගියාම පිස්සු තමයි ඉති වෙනවන වෙන්නේ. නට නට පිස්සොත් එක නටන්නේ. මේ අපි දැනගන්න දකුණට සිග්නල් දැම්ම වමට කැපුවා ගියා. දැන් කට්ටියට පේනවා අපි දැන් දකුණට කපන්න කියලා. ඒත් සිග්නල් දැම්ම මේව කැපුවා ගියා. කොහෙන්ද හොයන්න බෑ. එතකොට වීර්ය සම්බොජ්ජංගය තමන් ළඟ තියෙන වේලාව, තමන් ළඟ තියෙන සෞඛ්‍යය, තමන් ළඟ දැනුම හොඳටම ඇති. කවුරු හරි හිතනවා මේ නිවන් දකින්න මේ මේ කැල අඩුයි කියලා. එහෙනම් අප්‍රමාදින මේ ප්‍රමාද කතාවක්. උප්පත්තියේ ඉඳලා අපිට සියල්ලම තියෙනවා. යම් යම් දේවල් අතර උත්ප්‍රේරක කෘත්‍යයකට ඉෂ්ට කරනවා. කැටලිටික් ඉෆෙක්ට් එක තියෙනවා. නමුත් මේ තියෙන හරිය ඇති. එතකොට තේරෙන පටන් ගන්නවා වීරියේ මොනම අඩුවක්වත් නැහැ. මේ කියන්නේ සදාකාලික පැවතිච්ච වීරියක් නෙමෙයි. වීරිය අඩුපාඩු වෙන හොඳට තේරෙනවා. ඒතර මුළු ජීවිතේම ප්‍රීතියක්. අන්තලික්ක චරා පීති බක්කා සයම් පබා. ඉස්ලාම් මේ ලෝකයට ආපු ජීවීන් ගැන බුදුරජාණන් සඳහන් කරලා තියෙන ඒගොල්ලෝ අහසේ හැසිරෙන්නේ කණාමැදිරියෝ වාගේ පීති බක්ක ප්‍රීතියෙන් ආහාර කරන ඇඟෙන් ප්‍රභාස්රේ විහිදෙනවා. ඒ යම් කිසි කෙනෙකුට මේ මූලික ධම්මවිචය ප්‍රීති සති ධම්මවිචේ විරිය සම්පෝඥක ආවට පස්සේ පේන මේ මිනිස්සුયો දේවල් අල්ලන ඇඹුල් කරගෙන ප්‍රශ්න ඇති කරගත්තට මේ හැම ප්‍රශ්නයකින්ම සතුටු වෙන්න පුළුවන්. කයට එන හැම වේදනාවක් සතිය තියෙන බාට ලකුණක් නේ. පශ්චාත්තාවයක් ආවනේ සතියේ තියෙන බවට ලකුණක්. දැන් අපි ඒක ඇඹුල් කරගෙන බාධකයක් කරගයි ඒක සාධකයක් කරගෙන ඉතින් පේනවා මේ මිනිස්සුયો මේ කොම්පෝස්ට් හදන්න පුළුවන් දේවල් අරගෙන ඒක අපද්‍රව්‍ය කරගෙන දාන්න තැනක් නතු බලන්නේ. ඔක්කොම කලවම් කරලා අවුවට දාන්න දාපු ගමන් টොප් කොම්පෝස්ට් එකක් එන්නේ. හොඳම කොම්පෝස්ට් එකක්. අපි ඒකට නගර සභාවට කතා කරනවා මේ කොම්පෝස්ට් හදන්න කතා. පිස්සු. එකතු කරලා දාන්න. ඒක උර දෙනවා ප්‍රීතිය කියන එක හැම තැනකම තියෙනවා. ඊට පස්සේ මේ පස්සද්ධි චෛසිකය ගැන පොඩ්ඩක් මම මතක් කරනවා. මේ පස්සද්ධි චෛසිකයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල පළවෙනියටත් එක තැනකයි හම්බ වෙන්නේ පොජ්ජංග විතරයි. ඕකට තමයි හීලින් කියලා කියන්නේ. ඕක තමයි ලෙඩ සුව කරන චෛතසිකය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා චුන්දහම් වලට මට සබොජ්ජංග ටිකක් කියන්නේ. බුදුසෙන්සේ ගිහිල්ලා අහනවා කාශ්‍යප මහරහතන් වහන්සේගේ කාශ්‍යප ලේසි නේද අමාරු නෑ නේද නෑ හාමුදුරනේ බුදු හාමුදුරේ අමාරුයි වේදනයි කියනවා එහෙනම් ඔන්න බොජ්ජං ගහගන්න මේ පස්සාදී චෛසිකය කියලා කියන්නේ Taman අර ප්‍රීතියලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ විවේකේ මේ දැනෙන සුව පහසු ඕකත් එක්ක ඉන්න ඕක තමයි ප්‍රීතිය කියන්නේ. ඕකට තමයි පස්සද්ධිය කියන්නේ. ඒකට හිතේ එහෙම තැම්පත් වෙනවා. අන්නේ පස්සද්ධිය කොතනකත් ගන්න පුළුවන්. අන්නේ පස්සද්ධිය ගන්න මිනිස්සයාට ලෙඩ නොවෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ. මේ ඉමුනිටි එක තියෙනවා. ලෙඩ ඉවසා දරා ගැනීමේ ශක්තිය. එයා දන්නවා මොන දේ වුණත් කායට පස්සද්ධිය දීපු ගමන් තැම්පත් වෙනවා. ලෙඩ වලට විරුද්ධව එහෙම නැත්නම් ප්‍රතිශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් පස්සද්ධියට අපි ටිකක් වෙලා දෙන්න ඕනේ. පස්සද්ධිය කියන එක කායික වශයෙන්මුත් ඉරියව්ව හොඳට හදා ගන්න ඕනේ. ඉරියව්ව අතර සමතුලිතතාවයක් තියෙන්නත් ඕනේ. ආහාර ටික හරියට සම්බරව වැටෙන්න ඕනේ. ඍතු ගුණේ වැඩෙන්න ඕනේ. ආන්න ඒකට අපි මේ බෙහෙත් වලින් හරි මේ ව්‍යායාම කරනවා හරි පාරයිනේ හදලා තියෙන විශාල මේ මේ දැඩි උපකරණ දාගෙන ව්‍යායාම කරනවා පිස්සු. ওই ජේතවනාරාමේ රුවන්වැලි සෑය හදනකොට අපිටත් තිබුණා දෝ ඒ උපකරණ යන්ත්‍ර පිස්සු පයින් ගියේ. මොනම දෙයක්වත් තිබුණේ නැහැ. මේ මිනිසුනේ ශක්තිය තිබුණා. මොකද හැම වෙලාවෙම වැඩ කරන්නේ ගානකට. කය හොඳට සලකනවා. යෝගාවචරය දන්නේ නැත්නම් ඉරියව. යෝගාවචරය දන්නේ නැත්නම් කයට උදව්කරනද කරත්තේ බැඳින ගොනා. ගුණාට කණ්ඩ දෙන්නේ නැතුව කරත්තෙන් හම්බ වෙන ගාණේ බිස්නස් කරන්න බෑනේ. උස්සලාම කරත් බැනීම කරන්නේ ගොනාගේ පුරණක් කොටක අරගෙන තමයි ඉතුරු වලින් ළමයින්ට ඉස්කෝල පොත් ටිකයි කෑමයි බණේතුයි පානෝයි ගන්නෙ. ගුණාට කණ්ඩ දිලා ඉන්න බෑ. මේ බూరు සහෝදරට සලකන්න දන්නේ නැත්තම් අයියෝ අයියෝ පැවිදි වෙච්ච කට්ටිය තමන්ගේ කායට සලකන හැටි දැක්කොත් බල්ලෝ බත් කන්නේ. ඒ තරම් වද දෙනවා මේකට. ඒ තරම් වද දෙනවා. බුදුමාකාර අත්ති කිලෝමීටරණිය ගැත්තිනේ අරණිවාසී සංඝයාගේ. හරීම අහිංසක මැට්ටෝ જાතියක්. හරීම අහිංසකයි. වැඩිම මේකට වද බුදුරජාණන්සෙන් දොස් කියන්න බෑනේ පැවිදි වෙන්න බුදු වෙන්න ඉස්සලා අවුරුදු 6ක් දුෂ්කරවත පෙරලා කිව්වා මේ මෝඩකම් කරන්න එපා මං කරා මාත් එක පාරක් හිටියා අවුරුද්දක්ම තනි වේල කකා. ඒතර අපේ පොඩි අය ඇවිල්ලා කිව්වා උඹට පිස්සුද? එතකොට උඹ කිව්වේ නෑ හාමුදුරු කියලා කිව්වේ. මේ මං කනේ මට මේ පරිශන කරන්න ඕන. අයියගේ ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක බුදුහාමර එපයි කියලා තියෙනවා. පස්සේ මට තියෙන්නේ ඌ අයියා තමයි ඇත්ත කතාව. මේ සායෝ උන්ට කැම ටික වැටෙන්න ඕන, නිින්ද වැටෙන්න ඕනේ, නෑම ලැබෙන්න ඕනේ. මේක ශරීර පටිජග්ගණේ කියලා එකක් තියෙනවා. මේ ශරීරය නඩත්තු කරනවා කියන එක සෙල්ලමක් නෙවෙයි. මේක උපේනවා වගේ දෙමේ මේක අරස කරන එක. ඒකට බුදුරජාණන් වහන්සේ විතර බේසජ්ජක් කන්දයක් දේශනා කරපු මොන්නම ශාස්ත්‍රුමාංශයක් ඉන්නවද බලන්න. පළවෙනි වතාවට වෛද්‍ය ශාස්ත්‍රයට උදව් කරපු සාස්ෘන් වහන්සේ ඊට ඉස්සෙල්ලා වෛද්‍ය ශාස්ත්‍රයේ බලු වැඩක් කියලා කිව්වේ. තුප්පහි වැඩක් කියලා. විනාශ කෙරුවා බුදුරජාණන් සිතර ඉස්සල්ලාම දුන්නේ. මොකද මේ ශරීරේ නඩත්තු වෙන්න ඕනේ Brahmacharya අනුග්‍රහය. මේ Brahmacharyaට අනුග්‍රහ කරනනම් ආහාර ටික ලැබෙන්න ඕනේ, පස්සද්ධිය ලැබෙන්න ඕනේ, ව්‍යායාම ටික ලැබෙන්න ඕනේ. ඉතින් ඒක නැතුව අපි මේ ව්‍යායාම වලට විශේෂඥ වෛද්‍යරු ගෙන්නයි, ඇඟිලි දිබලන්න දොස්තරලා ගෙන්නයි ගියාම මේ වැඩේ කරන්න බෑ. Taman tamanගේ ශරීරය ගැන දැනගන්න. ඒක දනින්නේ මොකෙන්ද? මනින්නේ මොකෙන්ද? පස්සතිය. තමයි දවසේ තැහෙන වෙලාවක් සතුටක් ඇති වෙන්න සුඛී යත්තානම් පරිහරාමි. සුඛී යත්තානම් පරිහරාමි. අවීරෝමි අභ්‍යාපජ්ජෝමි අනීගෝමි සුඛී යත්තානම් පරිහරාමි. අපි මුළු ලෝකෙටම මෛත්‍රී කරනවා. හැබැයි Taman ඉන්නේ උලක් උඩ. නැත්තම් Tamanගේ වලිගේ උඩ. චිරු දෙනවනේ. මෛත්‍රී කරනකොටත් වලිගේ උඩ ඉන්නේ. මං කියන පොඩ වලිගයක සාදාලා වාඩි වෙලා ජොලියේ ඉඳගෙන මෛත්‍රී කරන්න එපායි. ඒකට තියෙන චෛතසික තමයි පස්සද්ධිය. ඉතින් ඒක ආසන්න වෙලා තියෙන්නේ සමාධියට. අපි සමාධිය පතනවා ඒ සමාධියට අවශ්‍ය කරනා වූ මූලික කරුණු දෙන්නේ නැතුව. ඉතින් ඒ නිසා ඒක බොජ්ජංග වලට යනකොට පේන මේ සමාධිය ඇති වෙන්න ඉස්සලාට චෛතසික හත පහක් හයක් පෙළ ගැහිලා එන හැටි. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි. මේ සමාධිය විතරක් ගිහලා සුපර් මාකට් එකේ පැකට් එකක් ගන්න බෑනේ. ඒක ධර්ම પરම්පරාවක්. මේ සමාධියෙන් පස්සේ මේකෙදි උපේක්ෂාව ගැන කතා කරනවා ඒක හරි අමාරු විස්තර කරන්න උපේක්ඛා සම්බොජ්ජංගම් භික්කවේ භාවේති විරාගනි විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගාන පස්සේ බචතම අන්තිම කෙලවරට නේ ඒකත් වැඩන්නේ බොහෝම විවේකීව අඥාන උපේක්ෂාව නෙවෙයි බොජ්ජංග උපේක්ෂාව මේ කියන්නේ භ්‍රමචර්ය උපේක්ෂාවක් නෙවෙයි. බොජ්ජංග උපේක්ෂාවක් වැඩෙන පටන් අර ගන්නවා. ඒක කියන්නේ මේ යන දෙයට ඔහොම යන්න දෙන්න වෙනස් කරන්න යන්න එපා. කෙරුවොත් බබා බාර ගන්න ඕනේ. යන දෙයට ඔහොම යන්න දෙන්න. ආර්ථික ප්‍රශ්න ඔහේ යන්න අරින්න, දේශපාලන ප්‍රශ්න යන්න අරින්න. තමයි මේ තියෙන එකෙන් විවේක වෙන්න බලන්න. මේ අනුන්ගේ සීනි කිරණ්ඩයි, අරයාගේ මෙයාගේ ප්‍රශ්න උදාසරණ කරණ්ඩයි, උපදෙස් දෙන්නයි. අපි ගියාට පස්සේ අන්තිම බලනකොට තමන්ගේ ගෙදෙට්ට මර ගාතේ ලෝකෙට ප්‍රකාශය. උපේක්ෂා වඩන එක නෑ. එයා පුළුවන් තරම් බලනවා ප්‍රශ්න ඇහුණාට කන ඇහුණා වගේ අමාරු සේවකේ මට ඇහුන්නේ මොනවාට ඇහුනේ මට ඇහුන්නේ නැහැ කියලා. ඉතින් අර කියන මිනිහට එපා වෙලා යනවා. මොනවා පෙන්වන්න ගියාම ඈ පේන්නේ නැහැ. දැක්කේ නැහැ. දැක්කට නොදැක්ක වගේ ඉන්නවා. කට්ටිය එන උල් කරගෙන ප්‍රශ්න මිටි හදාගෙන සත්ත පහකට ගණන් ගන්න. ඔය ගල්දුවේ පණ්ඩිත සාන්සින්න කාලේ ස්ථාන වෙච්චාම කරදර වෙච්චාම මිනිස්සු වෙනම අපොයින්ට්මන්ට් එකක් දාන බණ්ඩිත සාන්ති කාට ගිහිල්ලා වල ඉතින් දිගාරන පට්ටන්දර දිගාරගෙන අහනවා මොකද හොඳයි හොඳයි එහෙනම් ගිහලා තේ ටිකක් එම්බිලා එන්නකෝ ඊගාව කට්ටියෙන්නකෝ කියනවා අර මනුස්සයා දිග අපොයින්ට්මන්ට් එකක් අරගෙන යන්නේ කතා කරා ඕව දෙයක් නෑ නම ඊගාව එක්ක නැන්නකෝ කියනවා දෙයක් නෑ නේ නැති පණිසෝන්සේ ගණන් ගන්න යන්නේ මොනවාක්ද අනිත් වගේ මේ එනේන ප්‍රශ්න වලට තටු දෙන්නයි එනේන ප්‍රශ්න වලට උල්පන්දම් දෙන්නයි යන්නේක තමයි පෘථග්ජනකම කියන්නේ. ওই ප්‍රශ්න අපි උපදින්න ඉස්සෙල්ලත් තිබුණා. කවදාකවත් හිතන්න එපා ලෝකෙ පිරිහෙනවයි කියලා. ඒක බොරු කතා. ලෝකෙ මේ තරම් සද්ධර්මයේදී මොන පිරිහීමක්ද? අපි මරණට පස්සෙත් ওই ප්‍රශ්න උච්චරම තමයි. පුළුවන් ප්‍රදේශයට උත්තර දෙන්න එක විනෝදාංශයේ පිණිස. තමන්ට පුළුවන් හරියට උදව් කරන මෛත්‍රියෙන් කරන්නේ බැන්නම් කරුණාවෙන් කරාන බැන්නම් මුදිතාවෙන් කරාන බැන්නම් උපේක්ෂාවට දාන්න එක ඉන්නවා. සතර බ්‍රහ්ම විහරණ පිළිබඳ කේමනන්ද සාන්ති ලියපු ලිපියක් තියෙනවා සුපර් හයි ගාය තියෙනවා මෛත්‍රී කරපන් හෘදාවනම් දකින්නකොට බලහින්න බැන්නම් කරුණා කරප කරනවා කියලා කියන්නේ අනුකම්පාවනේ කාගේ හරි කම්පාවක් වෙන අනුකම්පාව ඊට බැන්න මුදිතාව කළ බැන්න උපේක්ෂා වෙන්නේ උපේක්ෂා කියලා කියන්නේ කම්මැලිකමක්වත් කරදරීමක්වත් නෙවෙයි බැරි කොටසක් තියෙනවා ඒකට උපේක්ඛා සම්බොජ්ජංගේ දාගන්න ඉතින් එතනින් තමයි අපිට අර නිවන් රසය කියන එක මේ දේවල් වලට අහු වෙලා එව්වත් එක බැඳීගෙන ඔක්කොම විශ්නන්න හදන්න බෑ. විසඳෙන්නේ පිස්සුද? මේ ලෝකේ මට්ටම් කරන්න බලවන්ද? හතරස් කරන්න බලවන්ද? ඒ නිසා අපි දැනගන්න ඕන අපි යන්නේ මේ බොජ්ජංගයක් පැත්තට ඒ නිසා උපේක්ෂාව කියන එක ඒක නිකන් පරකරත් එක අරගෙන එරඬු තෙල් ටිකක් වගේ. ජර්බර් ජර්බර් ගන්නකොට කඩන්නේ ටිකක් දාන්නේ. බර කරත් හැම වෙලාවෙම එඬරු තෙල් ටිකක් කරේ යනවා. ලිහිසි කියලා තියෙන ග්‍රීස් කියලා තියෙන සීනේහන කියලා જાතියක් තියෙන. ඔය කැපෙන තරඟට පොඩ්ඩක් තෙල් ටිකක් දානවා. වෙන මොන කරන්නේ තියෙන කැපෙනවා කැපෙනවා තමයි කරත්තය විදිනකොට කැපෙනවා. ඔක හදන්න බෑ. ඔය පර්ෆෙක්ට් නෑ. ඒකට උපේක්ෂාව පොඩ්ඩක් දාගෙන ගියාට පස්සේ යෝගාවචරයට තේනවා මේ ලෝකේ ප්‍රශ්න විශ්ලේෂණය කරන්න බෑ. තමන්න තියෙන්නේ හප්ප ගන්න නැතුව අවුල් කරන්නේ නැතුව මේක යන්න පටන් අරගත්තට තේනවා මේ බණ ටික පොඩි කාලෙදී හම්බුණා නම් කොච්චර බේරෙන්න තිබ්බද දැන් ඉතින් සෝරි තමයි දැන් ඉතින් හැට පිළිලා හොට බිම ඇනිලා දැන් ඉතින් කාපු ටොං ගන්න තේරෙනවා කියාගන්න විදියකුත් නැහැ නොකියත් බෑ මොකද බුදුහාමර කියලා තියෙනවනේ මේක දැන් බෑ කියන්නත් බෑ බුදුහාමර පහළුනේ නැත්තම් හිත ඇති හිතට හැකි මේ කවුරුත් දන්නේ නැහැ කියලා නෑ බුදුහාමර දන්නවා සාරිපුත්‍ර සාංශෙත් දන්නවා අපි මේක හේලි කරමු. හේලි කළ නිවනට ගැලපෙන විදිහට මේ අවුල් පාස අයින් කරගන්න අපිට විසඳන්න බැරි කොටසක් තියෙනවා. ඒකට යන්නදල්ලා උපේක්ෂාවට ගියාට පස්සේ අපි හෙට කතා කරනවා. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයට අපි යන හැටි. එහෙම නැතු මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඔක්කොම ඔළුවේ දාගෙන මම අක්කා වෙන්න ඕනේ මම අයියා වෙන්න ඕනේ මම මුදුනා වෙන්න ඕනේ මම ගරු වෙන්න ඕනේ මම මේ පැහියා වෙන්න ඕනේ කියලා ගිහිල්ලා තමයි මේ හොට කොට කරගෙන තියෙන්නේ. නිසා නිවන් මාර්ගය යන හැප්පෙන්න මොනම දෙයක්වත් හැප්පුණා නම් මතක තියාගන්න ශිල්පේ දන්නේ හැප්පෙන්න තියන මාර්ගය තමයි මේ බොජ්ජංග ධර්ම කියලා කියන්නේ ඒක ආනාපානේ වඩනකොට සරුවචන් සඳහන් කරලා තියෙනවා ආනා වඩනකොට මොනම දැනුමක්වත් ඕනේ නැහැ ගිහිල්ලා වැටෙන බොජ්ජංගෙට ගිහිල්ලා නැත්තම් හොඳට කමටහන සුද්ධ කරගන්න කමඨාන් සුද්ධ කරන සුද්ධ කරන අපිට තේින්න පටන් ගන්නවා ඒක කොහොම ෂෝට් කට් එකක් වගේ තියෙන්නේ. මේ සමහරු අර කියන ධර්මතා ටික හරහා යනවා. එහෙම යන්න ඕනේ නෑ. මේ සතිපාසලෙන් අපි ඉගෙන ගත්තා. මේ අවුරුදු 7 ළමයෙකුට කියලා දුන්නාට පස්සේ එළම අපට කියලා දෙනවා. ඌට ඔය ඔය තරම් කෝඳුරු තෙල් කල 7යි 7යි ඕනේ. ඕ මට තේරෙනවායි කියලා. ඉතින් ගුරුවරු හොල්මන්, දෙමව්පියෝ හොල්මන්, අපිත් හොල්මන්. මේ අවුරුදු 6 7 ළමයෙකුට කොහොමද දෙතෙන්ද යන්නේ? එක වෙලාවට ඊර්ෂ්‍යත් හිතෙනවා. එක වෙලාවට තමයි මනුස්ස හිතේ තියෙන දේ අපිට වගේ පැටලිලා නැහැ. එළමයි කියපු ගමන් තේරෙනවා. ඒ නිසා පුළුවන් නම් ආයතරයක කො මැරිලා පොඩි එකෙක් වෙන්න නැත්නම් හිත තරුණ කරගන්න අපා. හිත නිකන් මේ මේ අහිංසක කරගන්න. එහෙම නැත්නම් නිහතමානී කරගන්න. එතකොට බොජ්ජංග ධර්ම කියන එක ඉච්චර අමාරු දෙයක් නෙමෙයි. මම මේ පුංචි කරන්න හදනවත් ධර්මයේ ලඟු කොට සලකන්න හදනවා කියන එක නෙවෙයි. නමුත් මේ ක්‍රමයට යනවනම් ඒක අපේ බත්පතේ දැනටමත් තියෙන එක. ඒක දැකගෙන ඒ අහිංසකකම හරහා මේක කරගන්න අද ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා